දේවාන් සරණ හැම දිනටම හැම දිනම අපි තම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ සති විද්‍යාදී ඉදා වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 29 වෙනිදා අද දිනේදී සම්බන්ධ සිටින සියලු දෙනා වෙනුවෙන් මම තම ගෞරවයෙන් සත්‍යත්මට ආරාධනා කරනවා සත්‍යත්මනේ අද දවසේදීත් අපිට තථාගත දේශනා පහදා දෙන්න ඉන්නමතුරු අපි කාර්යස්ථානකට දෙවස් සම්මා සම්බුද්ධ සරණයි එතකොට අපි දැන් සාකච්ඡා කරන්නේ දීඝනිකායේ ශීලඛණ්ඩ වාක්‍යය. අවසාන සූත්‍ර. අසිරිමත් අසිරිමත් තථාගතයන් වහන්සේ ගැන අපිට දැනුමක් ඇති වුණා මේ. අපි සූත්‍ර සාකච්ඡා කරමු සම්මා සම්බුදු සරණයි. එවන්දනීය වූ මහන්නේ වූ තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට নমස්කාර වේවා. කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා වේවා. තේවිද්‍ය සූත්‍රය ශිලඛණ්ඩ වර්ගයේ අවසානය. එවම් මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානු මහතා භික්ඛු සංඝේන සද්දින් පංචමත්තේ භික්ඛු සතේහි යේන මනසා කතන්නාම කෝසලානං නිගමෝ තදවසරි. මේක සිද්ධ වෙලා තියෙන බුදුරජාන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමග අර පසුගිය සති එකේදී වගේම ලෝහිච්ච සූත්‍රයේදී වගේම ඒ කෝසල ජනපදයේ ප්‍රසන්නජිත් කෝසලගේ රාජධානිය රටේ ඇවිදිනකොට වැඩම කරනකොට භික්ෂු පිරිසක් එක්ක උන්වහන්සේ අචිරවති ගංගා නදී තීරයේදී ඒ අඹ වනයක වැඩ ඉන්නවා. කේනකෝප සමයේ සම්භවල අභිඥාතා අභිඥාතා බ්‍රාහ්මණ මහාශාලා මනසාකති පටිසසන්ති තමයි <laughs> බුදුහාඳුරුත් යෙත් ඉන්න පැත්තකට යනවා ඇති. ඉතින් ඒක තේරුම් ගන්නටත් ඕන හැබ. උන්වහන්සේ ඉන්න කාලේ අචිරවති නදී තීරේ බවනේ ඒ කාලේ මනසා කටේට විශාල බ්‍රාහ්මණ පිසක් ඉහළම ඉහළම පැලැන්තිවල ඇත් වෙලා පැලැන්තිගේ දර්ශන වශයෙන් චංකී දන්න චංකී බුදුරජාන් වහන්සේ ආදරය කළ අන්තිමේ දුන්වහන්සේ සමග ගිය සරණ ගියා. තාරුක පුක්කරසාති එයා සම්පූර්ණ ඇමති මැතිවරුත් එක්ක සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයත් එක්කම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. උන්වහන්සේගේට ආරාධනා කළා විසුණු වහන්සේලා සම නිවස වාසක නිවසක් කියලා සලකන්නේ. අනේ යගේ ඥානසෝනි තෝදෙය ඒ කොම බ්‍රාහමණවරු ඒ කාලේ එහෙ ඉන්නවා. ඒ බ්‍රාහ්මණ තරුණෝ දෙන්නෙක් හිටියා අතකෝ වාසෙත් භාරද්වාජන් මානවානං ජංගා විහරණ අනුචංකමානං අනුවිතරන්තානං අයම් මග්ගා මග්ගේ කතවදුපාද හරි පාර මොකද්ද වැරදි පාර මොකද්ද සත්‍ය අවබෝධයේ හරියට මාර්ගය කියලා දෙන්නේ කවුද වැරදිට මාර්ගය කියලා දෙන්නේ කවුද කියලා ඒ තරුණෝ දෙන්නෙකුට වාසෙත් තරුණයාටයි භාරද්වාජ කියන තරුණයායි ඒ බ්‍රාහ්මණ තරුණයන් දෙන්නට කතා ඒ කට්ටිය අතර සාකච්ඡාවක් ඇති වුණා මේ ආයාමයට ඇවිදින්නොත්. ඒතර වාසිට්ඨ බ්‍රාහ්මණයා කියනවා තරුණයා කියනවා අයමේව උජුමග්ගෝ. මේකමයි ඍජු මාර්ගය. කෙලින්ම තියෙන මාර්ගය අයන් අංජසායනෝ. මේ මාර්ගය තමයි කෙලින්ම මේ පැත්තට යන නීයානිකෝ මේ සූත්‍රයේදී වැදගත් වචන නීයානික. අපි කියන්නේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය කියලා දුක කෙලවරකට කරන දුකෙහි කෙලවරකට යಾನ කියන එක තමයි නීයාති කියන්නේ. ඒකේ නෛර්යානික මාර්ගයක් නීයාති තක්කරස්. ඒ මාර්ගය අනුගමනය කළොත් එහෙම බ්‍රහ්ම සහව්‍යතාවයට යන්න පුළුවන්. ඒවා අඩුවට සලකන්න එපා. ඉහළම මනස දියුණු කරගත්ත ඇත්තොත් එක්ක කරන කතාව. අපි නිසා එක Hindu ආගමට දාලා සම්බන්ධ කරලා ඉන්දියාවට දාන්න එපා දැනට. ඒ ඒ සෙල මනස අයින් වෙන්න ඕන. ආරි ශ්‍රාවක මනසකට එන්න ඕන. උපතිස්ස කෝලිත වගේ ඇත්තන්ගේ මනසකට. යායන් අක්ඛාතෝ බ්‍රාහ්මණේන තාරුක්ඛේන. තාරුක්ඛ බ්‍රාහ්මණයා විසින් පෙන්වලා දුන්න මාර්ගය තමයි හරි මාර්ගය. ඒ කාලේ තිබුණේ වේදේ වේදාන්තයේ වේදාන්ත ඇත්තම උපනිෂත් කිට් වෙන එතකොට බුදුරජාන් වහන්සේත් ඒ ඒ පිපිච්ච ඒ පිපිච්ච විදිහට ආවේ කාලේ. දේවකෝ අසක්ති වාසෙත්තුමානෝ භාරද්වාජම් මානවං සංඥාපේතු. වාසෙත්තට බැරි වුණා භාරද්වාජයට ඒත්තු ගන්නන්නට හරියා තමයි හොඳම එක්කෙනා කියලා. පොක්කර සාති. අනිත් එක්කෙනා කියේ තාරුක්ක කියලා. භාරද්වාජ කියන එක හරියට හරි ගන්නන්න බැරි වුණා. හරි කියලා පෙන්වන්න බැරිනවා. එතකොට වාසිට බ්‍රාහ්මණ භාරද්වාජ තරුණයාට කියන යාළුවාට කියනවා අයංකෝ භාරද්වාජ සමනෝ ගෝතමෝ සත්‍යපුත්තෝ සත්‍යකුලා පබ්බජිතෝ අර අර ගුණ ගෝසාවේ යන හැටිවයි. තියැත්තු සත්‍ය අවබෝධයේ මාර්ගය ගැනම සාකච්ඡා කරන නිසා ඉතින් කිය මෙන්න ශාක්‍යපුත්‍ර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇවිත්ින්ම අපි දන්න උන්වහන්සේගේ ගුණ කවුරුත් කතා කරනවා. මොන ආගමක වුණත් ඒ ඇත්තෝ කතා කරනවා. ඒ කච්ච බ්‍රහ්මත්වයේ පතාගෙන යනවා බ්‍රහ්මයා හා සම්බන්ධ වෙන්න. හැබැයි මේක Hindu ආගම ඊට වඩා හුඟක් වෙනස් තියෙන කියලා මතකෙ තියෙන්න උන් දැන් තියෙන තත්. ඒ හුඟක් දියුණු ඊට වඩා. ඒ ගෞතමයන් වහන්සේගේ කල්යාණ වූ කීර්ති සද්දයක් අපි දන්නේ අර නවයක් තියෙනවා කවුරුත් කතා කරන්නේ. අරහං ඒ භගවන් සම් අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාවෙනුත් චරණේනුත් සම්පූර්ණයි. ඒක හොඳට මතක තියෙන්න ඕන. සුගතයි හොඳට කතා කරනවා ඒ වගේම ප්‍රතිපදාව ඉහළම තත්වයේ තියෙන්නේ. ලෝකවිදුයි නොදන්නා දෙයක් නෑ අධ්‍යාත්මික ලෝකේ බාහිර ලෝකේ ගැන. අනුත්තර පුරුෂ ධම්මසාරති. කවුරුන් හෝට කවට හෝ ධර්මයේ කියා දෙන්නට ඉහළම ඉහළම தત્ත්වයේ වැඩ සිටින කෙනෙක්. සත්තා දේ මනුසාන මේ පෘථිවි ගෝලය තුලින් මිනිසුන්ට විතරක් නෙවෙයි විශ්ව පුරා පැතිරෙන සත්ව ප්‍රජාවකට ශාස්ත්‍රු කෙනෙක් බුද්ධෝ අවබෝධ කරගන්ති කියලා දෙන්නත් දන්නෝ භගවා අතිශයින්ම පුණ්‍යවන්තයි. ඔය ඔය කතාව සාමාන්‍යයෙන් අහලා තියෙන අපි යමු උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේක සමන ගෞතමයන් වහන්සේ මේක කියලා දෙන හැටියට බොහොම හොඳයි බලන්න තරුණෝ හිතන හැටි. දැන් අපිත් එහෙම හිතන අපි අරයාමයා කිව්වා කියලා නෙවෙයි. අරයා කියන තාරුක්ක හරි අරික් කියන පොක්‍රසාති හරි. එයාට ඔප්පු කරන්න බැලන කතාව දිගට යන්න තියා මෙහෙම කිවි මෙහෙමයි කිවි මෙහෙමයි කිවි ආර්ය අෂ්ටාංග මාර්ගෙ මෙහෙමයි සම්මාදිට්ඨිය මෙහෙම කියලා අපිට කතා කරා ඒ විදිහට ඉතින් මේ දෙන්නට දෙන්න ඒත්තු ගන්නට බැරි හැබැයි කිව්ව මෙහෙම යථානෝ සමනෝ ගෞතමෝ ව්‍යාකරිසති තථානන්දහරිස්සා සමන ගෞතමයන් වහන්සේ මේක කියලා දෙන විදිහක් තියෙනවා අපි ඒක ඒ විදිහට හොඳට මතක තියාගමු අපි සූත්‍ර ගැනත් හිතන්න ඕනේ ඒක. අපි අරෙන් ඇහුවා මෙහෙන් ඇහුවා මේ ඉර්ධහා කච්චයෙන් ඇහුවා කියලා නෙවෙයි. අපි හොයලා බලනවා තථාගතයන් වහන්සේ කුමක්ද කියලා තියෙන්නේ. ඒක හොඳයි කියලා භාරද්වාජ වාසෙට්ට බ්‍රාහ්මණයාට කිව්වහම මේ දෙන්න ගියා බුදුරජාන් වහන්සේ හමුවෙන්න. හමුවෙන්න ගිහිල්ලා ඒ අඹ වනයේට ගිහිල්ලා සතු සාමීජි කතා කරලා එකට පිටින් වාඩිලා වාඩුණා වාසෙත්ත බුදුජන් වහන්සේ කිච්ච ওই සම්පූර්ණ කතාව කිව්වා මගේ කිටි කියන එයා කියන මම මෙහෙම කිව්වා මගේ යාළුවා මෙහෙම කිව්වා අත්‍යිට පොඩි ඕනෝන්ට ඔප්පු කරවන්න බැරි වුණා බ්‍රහ්ම සහව්‍යතාවයට යන හැටි ඒ අපිට තිබුණා මෙතන අත්යේ විග්ගහෝ අතිවිවාද අපි ළඟ ඔවුනොන්ට පිළිගන්වන්ට බැරි මතවාද තිබුණා විවාද තිබුණා අපේ කතා බහ වෙනස් ඒ නිසා බුදු ගෞතමයන් වහන්සේ මේක අපිට කියලා දෙන්න කිව්වා ආයතය කියනකොට කිව්වා මෙහෙමයි මග්ගා මග්ගේ භෝ ගෝතම කිංචාපි භෝ ගෝතම නානා මග්ගේ පඤ්ඤාපෙන්ති බ්‍රාහ්මණා බ්‍රාහ්මණරු එක එක මාර්ග කියලා දුන්නත් එතන තියෙන ඒ කාලේ හිටිය බ්‍රාහ්මණ ඉතින් මානන්ද 2යි 3යි දැනට දන්නේ සමහර ඒවා අද්දේරියා බ්‍රාහ්මණ තිත්තිරියයි ඒ බ්‍රාහ්මණ වර්ගයේ චන්දුකා බහුවාරිජ්ජා ඒ ඒ කට්ටිය තමයි මේ මේක සම්පූර්ණ විග්‍රහ කරපු ඇත්තෝ. අර මම කලින් පොඩි සැඳින්නීමක් දුන්නේ ඒකයි ඔළුවට දැනගන්න. මෙහෙම විශාල ඒකට බුද්ධිමත් බ්‍රාහ්මණවරු සමහත් පූජනීයයි ඇත්ත. ඊළඟට ඇත්ත හොඳ කතාවක් කියන. ගමකට යන්තා වෙළඳ නගරයකට යන්න පාරවල් ගොඩාක් තියෙනවා. සියතාපි බොහෝ ගෝතම ගාමස්සවා නිගමස්සවා අවිදූරේ බහූනි හේපි නානා මග්ගානි බවන්ති. පාරවල් හුඟක් තියෙනවා ගමකට නගරයකට යන්න. අතකෝ සබ්බානිතා ගාම සම්සරදානි භවಂತಿ. ඒ හැම එකක් මේ ගමට තමයි ඇතුල් වෙන්නේ. ඒ විදිහටම මේ එක එක කලින් මා කිව්ව බ්‍රාහ්මණ උතුම් බ්‍රාහ්මණ එක එක මාර්ග කිව්වත් ඒ හැම එකක්ම අතකෝ සබ්බානිතානි නීයානිකා භවිසම් නීයානිකා නීයන්ති තක්කරස්ස බ්‍රාහ්මණ සහවියතාය ඒවා නෛර්යානිකයි ඒ කියන්නේ දුක නැති කරන පැත්තට යන ලෞකිකත් අලුත්තෙන් උස්සල තියෙන ධර්මතාවය. ඒ පිළිපදින එක්කන බ්‍රහ්ම සහභ්‍යතාවයට යනවා. නීයන්ති කියන වචනේ බොහොම හොඳයි. ඒ කියන්නේ මේ සංසාරෙන් එගොඩ වෙන්න තියෙන පාරේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ඒ වචනේ යලිත් අවධාරණය කරා. ඒ තරම් මේක වැදගත්. නීයන්ති වාසෙට්ට වාදේසි. වාසෙට්ට ඔයා නීයන් මේක නෛර්යානික මේක දුකෙන් දුක කෙලවරකට පමුණනවා කියන අදහස දුයි කියන්නේ. එතකොට යා කියනවා නියන්ති භෝගෝතුම් වදාන්. ඔය දුක කෙලවරකට යනවා කියන එක තමයි භාග්‍යවතුමෙන් වහන්සේ මාඥාන්නේ. බුදුහාර එක සැරයක් ඒකේ කිව්වෙන ඒ උන්වහන්සේ ඇත්තු උගත්තු හින්දා ඒක ආයෙත් තුන් සැරයක්ම කියනවා. ඔය මාර්ග දුක කෙලවරකට පත් කරනවා කියලාද කියන්නේ කියලා අහනවා. ඒකට කියන ඔව් යන්ති භෝගෝතම දුකේ කෙලවරකට පත් කරන මාර්ගය කියලා. මෙතන අපිට තියෙන අවධානයෙන් යොමු කරගන්න පටිච්ච සමුප්පන්නතාවය සහ පංච උපාදාන ඛණ්ඩයන්ට රිංගා බැලීම. ඒක අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍යයි. එතකොට එතෙන්දී බුදුහාඳුරේ ඒ ඉතී ඇත්තුන්ට තරුණයන්ට ඒ ඇත්තු ආදරෙන් ආයි බුදුහාමරේක දන්නවා ඒ ඇත්තු කොයි විදිහේ මනසක්ද තියෙන්නේ කියලා. ඒක බුදුහාමර වහන ඇත්තන්ගේ. ඒ තේවිජ්ජ ඔය ඇත්තු දන්නවා ඒවා. තේවිජ්ජ ඒ බ්‍රාහ්මණවරුන්ගේ එක ආචාර්යවරයෙක්වත් ඒ බ්‍රහ්මා බ්‍රහ්ම කියන தત્ත්වය දැන් අපේ මහා බ්‍රහ්ම කියන වචන එකපාරට ගන්න එපා. දැන් ඔයත් තියෙන අපි මහා බ්‍රහ්ම කියන தত্ত্বයයි මේ ඇත්තන්ගේ බ්‍රහ්ම தত্ত্বය සමාන තත්තා තියෙනවා නමුත් එකපාරට ඒ විදිහට ගන්නට බා දැනට හොඳයි ඒ කවුරුත් ඒ බ්‍රහ්මයා තමන්ගේම ඇහෙන් සාක්ෂාත් කරලා තියෙනවා තමන්ම දැකලා තියෙනනේ බ්‍රහ්මත්වයේ කියන එක මම තේරුම් ගන්න කියන්නේ බ්‍රහ්මත්වයේ කියලා බ්‍රහ්මයා ගෞරවයෙන් ඒ වචනේ කියවෙන්නට ඕන නිබ්බාණය කියලා කියවෙනවා නොහිදම් භෝගෝතම නෑ ඒ ආචාරු කවුරුත් Taman සාක්ෂාත් කරලා නෑ ඒ බ්‍රහ්ම කිම්පන වාසේ තාක්තිකෝ දේවිඥානම් බ්‍රාහමණන ඒක ඒකාචර්ය පාචරියෝක ඒත්තුන්ගේ ගුරුවරුන්ගේ ගුරුවරු ඒ තුන් ගුරුවරුන්ගේ ගුරුවරු හෝ මේ බ්‍රහ්මත්වය ඇහෙන් දැකලා තියෙනවා ඒත් නෑ ඊට පස්සේ ඒ ඉස්සර හිටපු ඍෂිවරු එතකොට ඔය ඉස්සර බොහෝ ඍෂිවරු ඉන්නවා දැනටත් ඔය ඒ ඍෂිවරුන්ගේ නම් ඒකත් එක්ක ශ්ලෝකවලදී අර පාන්දර කියන ඒ ගායනාවලදී කියවෙනවා. ඒතේ තේ විද්‍යා බ්‍රාහ්මණා පෝරාණං මන්තපදං ගීතං පෞත්තං සමිහිතං තදනුගායන් සමනු තදනුභාසanti භාසිත අනුභාසanti වාසිතං අනුවාචින්ති. දැන් ඔය ඔයත් ප්‍රගුණ කරන ඡන්දස නගල ගායනා කරන ඒ වේද ගීතිකා නිර්මාණය කියලා. ඒ උතුම් බ්‍රාහ්මණව අට්ටක වාමක වාමදේව විශ්වාමිත යමතාගේ විශේෂයෙන් භාරද්වාජ වාසෙත්ත කාශ්‍යප කියන ඇත්තු බගු ඒ ඇත්තු මේක දැකලා තියෙනවා නැත්නම් ඒ ඇත්තු කියලා තියෙනවද මායමේතං ජානාම මායමේතං පස්සාම යත්තවා බ්‍රහ්මා යේනවා බ්‍රහ්මා යහිනවා බ්‍රහ්මා යතුගල තියෙන අපි ඒක දන්නවා බ්‍රහ්මයා කොහෙද ඉන්නේ ඒ බ්‍රහ්මත්වය කොතනද තියෙන්නේ බ්‍රහ්මත්වයට යන්නේ කොහොමද කියලා ඒ ඒ ඒ ස්ත්‍රෝත් හදපු අය දන් දැකලා තියෙනවා නොහිදම් භෝගෝත වාසෙත් කියනවා නෑ නෑ බෞද්ධ ගෞතමයන් වහන්සේ ඒත්ව දන්නේ නැහැ. ඒතර බුදුරජාන් වහන්සේ එක්කන්ට කියන වළන බුදුම උන්වහන්සේ සම්්‍යක් සම්බුද්ධ භාවය වගේම අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ඉතිකිර වාසිට වාසිට එහෙමනම් එක් මන් දැන් කෙටි කරන්නම් ඔයාගේ ගුරුවරු එක දන්නෙත් නෑ. තම හරියට දන්නෙත් නෑ. ඒ ගුරුවරුන්ගේ ගුරුවරු දන්නෙත් නෑ. ඒ ගුරුවරුන් විතර නෙවෙයි ඒ ස්තෝත්‍ර පද ගීතිකා ඒ වේද ගීත ගීතිකා හදපු ඡන්දස් හදපු ඇත්තු මේක දැකලත් නැත්නම් කොහොමද කියන්නේ කවුරුත් කියලා නෑ. මේ අපි දන්නවා කියලා. ඒත්තු කියලාත් නෑ. මා මේ සංජානාවක් මේක දන්නවා. යන්න ජානාම යන්න පස්සාම තස්සහබ්‍යත මග්ගන් දේශේ මේ වුණාට එහෙමුණාම වෙන්නේ අපි නොදන්නා දෙයකට යන්න ජානාව යන්න පස්සාම තස්ස සහව්‍යතාය මග්ගන් දේශේ. නොදක්කින නොකදින පැත්තකට යන්ත මාර්ගය තමා මේ කියන්නේ. අය මේ ඍජු මාර්ගු මේකම තමයි ඍජු මාර්ගය මේකම තමයි නෛර්යානික මාර්ගය දුක නැති කරන මාර්ගය නීයාදි තක්ක රස සබ්‍රහ්ම සහව්‍යතාය මේක කරන කෙනා ඒ බ්‍රහ්ම සහව්‍යතාවයට කරගෙන යනවා කියලා. එහෙම කිව්වහම වාසෙට නනු ඒවං සන්තේ තේ විඥානම් බ්‍රාහ්මණානම් අප්පාති හිරකතම් වාසිතං සම්පජ්ජති ඒකේ ගණන් ගන්නට බැරි වචනයක් බවට පත් වෙනව නේද ඒ කියන්නේ අත්හලිසු දෙයක් බවට වැදගත් නැති දෙයක් බවට පත් වෙනවයි ඒතරයා කියන අද්දාභෝගෝතම ඒවං සන්තේ ඒක එහෙමමයි ඒකාන්තයෙන් එහෙමයි භාග්‍යවතුමෙන් වහන්සේ ඒ තේවිජ්ජ බ්‍රාහ්මණයන්ගේ කතාව පිළිගන්න බැරි කතාවක් බවට පත් වෙනවා. එතකොට බුදුහාරයි කියන එහෙමනම් අයමේ උජුමාගෝ මේක තමයි ජුමාර්ගය මේක තමයි බ්‍රහ්ම සහගතාවට මාර්ගය මේක දුක්වලවර කරන මාර්ගය කියන්න පුළුවන්ද බෑ ඒක බුදුහාර ඊට පස්සේ කියන අර අන්ධයන් පිරිසක් ඕනෝන් අල්ලගෙන යන අපි අහකින් අන්ධ වෙන්නේ පරම්පර කිය පරම්පර කියලා කියන්නේ අරයා මෙයා ළඟ ඉන්න. පරම්පර සංසත්තා. අපි එකට කියන පරම්පරාව කියලා. ඒ පරම්පරාව කියන්නේ යම් මේකට ආව එක නෙවෙයි. මෙතන කියන්නේ පරං අපර. අරයා මෙයා අල්ලගෙන මෙයා එයා අල්ලගෙන. එච්චරයි. පුරිමෝපින පස්සති මුලින් යන එක්කෙනාට පේන්නේ නැහැ. මජ්ජිනෝ මජ්ජිමෝපින පස්සති මැරේ ඉන්න එක්කෙනාට පේන්නේ නැහැ. පච්චිමෝපින පස්සති. අන්තිමට යන එක. එක්කනට පේන්නේ නැහැ. ඒ වගේ වාසෙත්ත මේ අන්ධ වේනූපම වැලක් අල්ලගෙන යන අන්ධ යම් පිරිසක් ඇස් නොපෙන නැත්තම් පිරිසක් වගේ නේද ඒ බ්‍රාහ්මණ පිරිස කියලා කිව්වා. මේ ඇත්තෝ තුස් බ්‍රාහ්මණ ඇත්තෝ ඒ ත්‍රිවිද්‍යාව හදාගෙන. එහෙම වුණාම මේ භාෂිතේ බුදුහාම හස්සකං ජීව සම්පජ්ජති. ඒක හිනහා විතු කාරණයක් හැටියට නේද පේන්නේ. නාමකං ජීවයි. මේක නාම මාත්‍රයක් මේ කියන දෙයක් බවට විතරයි නේද අපි උනත් එහෙමයි දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා වාචාව ද්වේෂෙන් යුතු සම්මා වාචා ගැන කතා කරනවා අන්නේ විදියට සම්මා සංකප්ප ගැන කතා කරන වෛරයෙන් තරහෙන් සමහර ඒ தત્ත්වේ තමයි නාමකඤ්ඤේ සිත්තකඤ්ඤේව සම්පාද්‍යති. ඒකේ හිස් දෙයක් නේද? තුච්චකඤ්ඤේව. තුච්ච දෙයක් නේද කියලා බුදුහාම කියනවා. ඒතකොට ඇත්ත කියනවා. තංකින් බුදුහාම කියන තංකින් මන්නේ වාසෙත්. එහෙමනම් වාසෙත් ඔයා ගැන හිතන්නේ මොකද්ද? තේ විද්‍යා බ්‍රාහ්මණා. පේනවා මේ ඉරහඳ දෙකේ පේනවා. ඒ ත්‍රිවිද්‍යා දන්න පණ්ඩිත බ්‍රාහ්මරුන්ටත් පේනවා. අනිත් අයටත් ඉරහඳ දෙකේ පේනවා. ඒ එහෙම කරලා ඒ ඇත්තු ඒ පෙනෙන ඉරහඳට নমස්කාර කරනවා. ඒ தත්ත්වය තමයි දැන් තියෙන එක. සංකිම්මඤ්ඤසි යම් පසන්තේ විජ්ජා බ්‍රාහ්මණ චන්දිම සූරී අනේවා බහුජනා යතෝ චන්දිම උග්ගංචන්ති අත් උග්ගච්ඡන්ති ආයන්ති තෝමයන්ති පංජලිකා නමස්සමානං පවත් එතකොට ඉර බහින පැත්ත කාටත් පේනවා ඉර නැගෙන පැත්ත කාටත් පේනවා ඉර එහෙම පෙනි පෙනි ඉර නමස්කාර කරනවා මේකම තම මාර්ගය මේක තමයි ආධ්‍යාත්මික මාර්ගය දුක නැති කරන මාර්ගය කියලා. එහෙම වුණාම අබුදුහාරයිත් කියනවා එහෙම වුණොත් එහෙම මේ මේ කියන කතා සම්පූර්ණ හිස් කතාවක් බාටපත් වෙනවා කියලා. බොම් කියන්නේ කෙටින් කියන්නේ දැන් හොඳද? බුදුහාරයිතර මුලින්දම් මේ ඇත්තන්ට කියලා දෙන්න හදන එහෙමනම් මේක ඍජු මාර්ගයයි මේක තමයි එකම මාර්ගය දුක නැති කරන මාර්ගය කියලා කියන්න බෑ. කවුරුත් නොදන්නා දෙයක් ගැන කතා කරන නිසා. ඊට පස්සේ බුදුහාමර කියන උපමා දෙක දෙක තුනක් තියෙන හැමතිස්සෙම ජනපද කල්යාණයක් ඒ කියන්නේ රූප සුන්දරියක් තොත් ඉන්නවා කියලා හිතනවා. ඒ රූප සුන්දරිය තමයි මම කැමති වෙන්නේ. එක්කෙනෙක් කියනවා. ඒක කවුරු හරි අහනවා. ඔයා දන්නවද මේ රූප සුන්දරිය ශාස්ත්‍රීයද එයා බ්‍රාහ්මණ වංශිකයෙක්ද? එහෙම නැත්නම් වෛශ්‍ය වංශිකයෙක්ද? එහෙම නැත්නම් ශුද්‍ර වංශය කියලා දන්නවද? නෑ. ඒ වුණාට එයා කියනවා මං කැමති මේ නගරේ ඉන්න මේ රටේ ඉන්න රූප සුන්දරිය හා ජනපද කල්යාණිය හා කතා බහ කරන්ට එයා එක්ක ඉන්න මං කැමතියි කියලා කියනවා. එතකොට ඒක හරි දෙයක් දැකලත් නැහැ. ඒ වගේ තමයි ඒ කවුරුත් බ්‍රහ්ම తත්වය දැකලත් නැහැ. නමුත් බ්‍රහ්ම తත්වයට යන මාර්ගය කියන එකට බලාපොරොත්තු වෙනවා කියලා. මේ කතා බොහොම වැදගත් බුදුහාර අන්තිමේදී අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරක් නෙවෙයි තවත් එහාට. පංච නීවරණ සම්බන්ධ කරලත් කතා කරන මේ තමයි මාර්ගය කියන්නේ. ඉතින් බුදුහාරේ මේ විදිහට යලි යලි තේ ඇත්තන්ට කියන එහෙමනම් මාර්ගයේ නොදන මේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ අපි දන්නානේ උපමාව හරි පඩිපෙලක් බඳිනවා. කවුරු හරි පඩිපෙලක් බඳිනවා මේ අහසේ තියෙන මන්දිරයකට යන්න. තරප්පු පෙලක් බඳිනවා. ඉනිමගක් හදනවා. හේතු කියනවා මේ පාසාද සාරෝහණ මේ එක්තරා ප්‍රාසාදයක් තියෙනවා. ඒකට නගින්න අපි මේ පරිපලක් හදන්නේ. එතකොට අනිත් අය අහන ඔය ඔය හිතාගෙන ඉන්නේ මේ නිවස තියෙන්නේ අහසේ තියෙනවා කියලා හරි හිතන් ඉන්නේ නිවසේ තියෙන උතුරු පැත්තේද දකුණු පැත්තේද බටහිරද නැගෙනහිරද ඒක හරියම දන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි පරිපලක් හදන්නේ? එහෙම එකක් එහෙම මන්දිරයක් තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් මන්දිරේ නගින්න පාරක් හදනවා. ඔය ධර්ම සාකච්ඡාදී නිබ්බාණය ගැන දැනගත යුතුයි කියලා අර ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් හැමතිස්සෙම දේශනා කරනවා. මේ දවස්වලත් ඒ ගැන කතා වෙනවා. ඒ පුංචි හාමුදුරුවෝ. ඒ නිසා ඒව දැනගන්න ඕන. ඒ සංසන්තං ඒතම් පනීතං ඒ විරාග සංඥා නිරෝධ සංඥාව තින්ටෝන හිතේ කරකිලා. නැත්තම් පරිපලක් හදනවා විතරයි. ඒක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඊළඟ වචනේ තමයි මේ ඒතකොට බුදුහාම කියන එහෙමනහම ඒ විදිහට නම් කියන්නේ මේ ප්‍රාසාදේ කොහෙද තියෙන්නේවත් දන්නේ නැතුව පඩිපෙලක් හදනවා වගේ නම් වැඩ කරන්නේ. ඒක අප්පාට අප්පාටි හිර කතම් වාසං සම්පජ්ජති. ඒක පිළිගන්න බැරි කතාවක් වෙනවා නේද කියලා. එතකොට ඒත්තු කියනවා ඒක හිම්මයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු ඊළඟ හොඳ උපමාවක් කියනවා. අචිරවතී නදීපෝ උන්වහන්සේ ළඟින් ඉන්නේ දැන් අචිරවතී ගංගාව ළඟ. මම මේකෙන් පස්සේ ධර්ම සාකච්ඡාට එමු. මේව කතා කරන්න ඕන જાති හැබැයි වෙන ආගමික අවසාන පරමාර්ථය සාකච්ඡා කරනවා නෙවෙයි අපත් ඒ පැත්තේ යනවාදෝ කියලා හිතාගෙන කතා කරන්න. සීයතාපි වාසිට්ඨ වාසිට්ඨ එක හරියට මෙහිමයි අයං අචිරවතී නදී මේ අචිරවතී නදිය පුරා උදකස්ස සමචිත්තක වතුරින් පිරලා යුරු තලාගෙන ඒක ඉහළටම නැගලා තියෙනවා දැන් කාකපෙయ్య ගහක වහල ඉන්න කපුටෙකුුණත් වතුර බොන්න පුළුවන් ඒ තරම් ඉහළට පීරලා මේක තියෙන්නේ. පුරුෂයෙක් කෙනා කවුරු හරි මිනිසෙක් කෙනා එහා පැත්තට යන්න තේනේ. මේ පාරෙන් එහා පැත්තට යන්න ඕන කෙනෙක් ඇවිල්ලා සෝ ඕරිම තීරය තිතු මේ ඕරිම තීරය කියන්නේ මෙහා තීරේ ඉඳලා පාරිමන් තීරං අවහියේ අනිත් ඉවුරට එයා ආමන්ත්‍රණය කරනවා අනේ මේ පැත්තට එන්න ඉවුර මේ පැත්තට එන්න එහි පාරාපාරා එහා පැත්ත මෙහා පැත්තට එන්න කියලා යාඥා කරනවා එහා පැත්ත මෙහා පැත්තට එන්න කියලා යාඥා කරනවා අප්‍රඥාතා හුඟක් තියෙන අපි දිනපතා තුන් සැරයක් කියන කතා ඒක වගේම අපිත් හිතන් තුන් තුන් සැරයක් ඒ ධාත සජ්ජාන කරන සමාහට නිබ්බානේ මගේ ළඟට එන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම එනවා දෙහා තීරේ මෙහා තීරෙට අචිරවති ගංගාවේ එහා තීරේ මෙහා තීරෙට එනවද වාසෙත් කියලා. නොහිදම් භෝගෝත මේ කියන්නේ නැහැ. ඒ විදිහටමයි බ්‍රාහ්මණය. ඒ විමකෝ වාසෙත් තේ විඥා බ්‍රාහ්මනා ඒ තේවිජ්ජ බ්‍රාහ්මණවරු යේ ධම්මා බ්‍රාහ්මණ කාරක මේ බ්‍රාහ්මණෙක් සැබෑ බ්‍රාහ්මණෙක් සැබෑ අපි හිතමු අපි සැබෑ බොදුනුවෙක් බවට පත් වෙන්න සැබෑ ආර්ය ශාවකෙක් බවට පත් වෙට අවශ්‍ය දේවල් අත්හැරලා තේ ධම්මේ පහය වර්තමාන ඒ ධර්මයන් අත්හැරලා ඒ ධම්මා අබ්‍රාහ්මණ කාරකා අබ්‍රාහ්මණයෙක් කරන ධර්ම තියෙනවා නම් තේ ධම්මේ සමාදාය ඒවා ඉහෙලින්ම පිළිඅරගෙන ඒව මාහංස මෙහෙම කියන එකක් ඉන්දන් අවහයෙන් ඉන්ද්‍ර ඒකත් එක්ක ඇඳගෙන ඉන්ද්‍රෙන්ද ඒ කියන්නේ දෙවිවරු අපිට ඒව වැඩන්නේ ඉගෙන ගත්තේ නැත්නම් මෙවුලුවට ඩිංගක් තිබුණාම ඇති අපිත් ඒ පැත්තෙම තමයි සෝම දෙවිවර දෙවිය සෝමං අවහයාම යාඥා කරනවා වරුණට යාඥා කරනවා ඊසානට යාඥා කරනවා ප්‍රජාපතිට යාඥා කරනවා අපි ප්‍රජාපති ඉහළ තත්ත්වයේ ඉන්න දැනට බ්‍රහ්මයන් අවහයන් බ්‍රහ්මයන් කැඳ වෙනවා මහිද්දි අවහයාම මහේන්ද්‍ර කැඳ වෙනවා යමන් අවහයාම ඒවා දැන් දැන් දැනට ප්‍රචලිත Hindu ශාසනයේ ඒවා තියෙනවා හැබැයි ඒවා අර අද්වෛත වේදාන්තයේ ඒවා සංකේත පමණයි දැන් අපි අර බෝධි කියලා කිව්වහම බුද්ධත්වයට සම්බන්ධයෙන්. නමුත් බෝධිය පොදු ජනතාව බැලුවාම අර ලස්සන කොළ තියෙන අශ්වත්ත ගහටයි අපි බෝධි කියලා කියන්නේ. ඒක සංකේතයෙන් බැහැර වෙලා අපි ඉන්නේ දැනට. ඒ විදිහට ඒ කට්ටිය කැඳ වෙනවා. එතකොට වාසෙට්ටකින් අහනවා තේවත වාසෙට්ට බ්‍රාහ්මනා ස්තෝටි බ්‍රාහ්මණ කරන ධර්මයන්ගෙන් ඈත්වෙච්ච බ්‍රාහ්මණයෝ ගේ ආයාචනා කිරීම හේතුන් යාඥා කිරීම නම් ප්‍රයාස කියන විදිහට ඒව කිව්වා කියලා ගාථා කිව්වා කියලා ඒවා ඉහලින් සැලකුවා කියලා කායස්ස බෙහෙදා පරම්මරණ බ්‍රාහ්මණං සහබ්බ්‍යූපගා භවිසන්ති इति නේතං තානං විජ්ජති ශරීරේ නැතුණාම බ්‍රහ්මත්වයට ලැබෙනවා කියන එක වෙන්නේ නැති දෙයක් බුධාර ප්‍රතිපදාවටමයි එන්නේ ඒක මතේ තියෙන්න ඕන නිසා අප අපි මේ කතා කරන කතා අහන අපි කවුරුත් ඒකට වඩා කිට් වෙන විදිහක් බලන්නම වෙනවා සීතාපි වාසයට අයන් අචිරවතින් ආයත් කියනවා බුදුහාඳු මේ අචිරවතී නදිය සම්පූර්ණයෙන් පිරලා ඉතිරලා යනවා පුරුෂෙක් මෙහාට මේ පැත්තට ඇවිල්ලා එහාට යන්න ඕන කමක් තියෙනවා ඒ වුණාට අර කැඳවීමට වඩා මේක වෙනස් හොඳද මේක ඔන්න ඔන්න අපිට හොඳට මතකේ තියෙනවා අචිරවතී නදිය පිරලා ඉතිරලා යන අපිට එහා පැත්තට යන්න ඕන ඒ වුණාට යම් තෝන සෝ ඕරිමේති තීරේ මෙහා පැත්තේ තීරේ දල්හාය අන්දියා පච්චාබාහං ගාල්ල බන්තනම් බද්දෝ ඒ වුණාට අත් දෙකේ ලොකු දංවලකින් පස්සට බැඳලා තියෙනවා අත් දෙකේ බැඳලා තියෙන පස්සට අල්ලලා නමුත් එතකොට එයාට පීනන්න බෑ ඔන්න අපිත් ඒ தත්තෙට දාගන්න ඕනද අපිත් හත් දෙක ඉස්සරහටත් මේ බඳලා තියෙන පිසිපස්ස දාලා දැල්ලා තියෙන්නේ. තින්ස බටර්ෆ්ලයි කරන්නත් බෑ හැපැත්තට යා. තංකින් මඤ්ඤසි වාසෙට්ට වාසෙට්ට ඔයා මොකද හිතන්නේ? අපිනෝසෝ පුරුසු අචරිත්‍යානන්දියා ඕරිමාතීරම් පහයි පාරිමන්තීරම් ගච්ඡෙය්‍ය. වාසෙට්ට ඒ මිනිසයා අචිරවතී නදී මෙහා තීරේ ඉඳලා එහා තීරයට යයිද අත් දෙක බැඳලා නම් පිටිපස්සට ලොකු දන්වලකින් ඒක බ්‍රාහ්මණ දන්වලකින් එන්න පුළුවන් බෞද්ධ දන්වලකින් එන්න පුළුවන් ඕනික අපිට කියන්න පුළුවන් මොකක් හරි කමන්නේ නොයිදම් භෝගෝතම ඒකේ එහෙම වෙන්න බෑ කොහොමද ගෞතමයන් වහන්සේ අනිත් පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒව මේව කෝ වාසිට ඒ විදිහටමයි වාසිට පංචමේ කාම ගුණ අරියස්ස විනී අන්දුපුච්චක් මේ කාම ගුණ කියන අපිව දන්න ඒ වචනේ අරගෙන අපි පුරබදන්න ඕනේ අපි දන්න පංච කාම ගුණ මේ ලෝකෙන් ගන්න පුළුවන් જાති තියෙනවා ඇහැ තියෙන හින්දා ඇහැට පේන ලස්සන ලස්සන දේ නිෂ්පාදනය වෙනවා ඊට පස්සේ කනට ඇහෙන જાති ඒවා අන්දුතිපි උච්චන්ත ඒවා දන්වලක් කියලා කියන බන්ධනයක් කියලා කියනවා ගැට ගැහිලා කතමේ පංච චක්කු විඤ්ඤය රූපා. ඔන්න පංචකාම ගුණෙන්නේ ඒක. චක්කු විඤ්ඤය රූපා ඉත්තාකන්තා මනාපා තීරූපා කාමූප සංගිතා. කාමයේ අවශ්‍යන රාජනියා ඇලෙන්න පුළුවන් විදිහේ જાති තියෙනලු. ඒ ලස්සනේ. මනුෂ්‍යයන්ට විශේෂයෙන් වෙන වෙන જાති තියෙනවා. සෝත විඤ්ඤය සද්දා. අර ඇඩ්ජෙක්ටිව්ස් ටික තියෙනවා. ආයිත් විශේෂණ පද ටික. ඉත්තා කන්තා මනාපා පීරූපා කාමූප සංහිතා රජනීය ජීවහා විඤ්ඤේ රස ගාන විඤ්ඤේ ගන්ධ කාය විඤ්ඤේ පොට්ටබ්බ නැතිනම් මේ පංචකාම ගුණය තියෙන ඒවට තමයි බුදුහාම කියන්නේ බන්ධනයක් දන්වලක් කියලා කියන්නේ ඉමේකෝ වාසිට පංචකාම ගුණ ආර්යස්මිනී අන්දුතු පුච්ඡන්ති බන්ධනන්ති චුත්ත. දම්බලක් කියලා කියන්නේ බන්ධනයක් කියලා කියන්නේ අන්න ඒ වගේ. ඉමේකෝ වාසෙත් පංචකාම ගුණේ මේ පංචකාම ගුණයන්ගෙන් ඒ තේවිජ්ජ බ්‍රාහ්මණයෝ ගදිතා මුච්චිතා ජෝපන්න ඒක ගැලිලා ඉන්නවා. ඒ බ්‍රාහ්ම ඉන්දියාවේ හිටිය බ්‍රාහ්ම වර්ගයේම දාන්න එපා එතකොට. අපි අපි අපි අපිට පේන අපිට අපිට ඇහෙන අපි අපි කියවන අපි අපිම මේ කතා කරන කේසාලෝ මානකාදන්තා ඔක්කොම තියෙන ඒ තමන්ගේ වැතුට දාලා ගන්නට. මුචිත අජ්ජෝපන එක ගැලිලා අනාදීනව දස්සිනෝ ඒකේ අවාසිය නොදක දැන් කණ්ඩෝ නම කෑමේ අවාසියක තියෙනවා ඒකට ගැලීමේ අනිසරණ පන්න ඒකෙන් යන් මිදෙන්න විමුක්ත මාර්ගයක් හොයාගන්න ඕන මේ බත් කන එකෙන් මිදෙන මාර්ගයක්. අන්න ඒ වගේ තේරෙන බසින් ඉඳලා කි බත් නොකයන්ට කියන එක නෙවෙයි. එහෙම නෙවෙයි ඇත්ත කරන්නේ. තේවත වාසිට ඒවක් ඒ ඇත්තතුරු වාසිට ධම්මේ පහයි වර්තමාන ධර්මයන් අත්සලා ඉඳගෙන යේ ධම්මා බ්‍රාහ්මතාර්ක බ්‍රාහ්මණෙක් බවට පත් නොකරන ධර්මයන් තියෙනවා නම් ඒවා සමාදන් වෙලා ඉඳලා පංචකාම ගුණයන්ගේ ගැල්ලා ඉඳලා ඒ කියන්නේ අනාදීනව දැසිනු ආදීනව හරියට දකින්නේ අයින් වෙන්න පුළුවන් නේද මේකෙන් කියලා දකින්නේ නැතුව කාම කාමන්දුන බන්ධන බද්දා ඒ කාම දන් වලින් බැඳිලා කායස බෙදා පරම්මරණ ශරීරයේ අවසන් වෙච්ච තැන මරණය කියන සිදුවීම් පස්සේ බ්‍රහ්ම සහභ්‍යතාවයට යයි කියන එක නේතන් තානං විජ්ජතේක සිදු නැති දෙයක්. ඊට පස්සේ බුදුහාමර ආයෙත් ඒ ගැන උදාහරණයක් කියනවා. අපි ඒකට එන්න කලින් සාකච්ඡා කරමු යකිරට තියෙන දේ ගැන උපමාවක් එනවා. ඔළුවට ආපු දේවල් එච්චර මගේ කර සලකන්න එපා. ධර්ම මාර්ගයට අනුරූප වෙන්න පුළුවන් පැත්තට තථාගත සම්පත විසින් අපිට කියා දුන්න මාර්ගය ගැන කවුරුවාවක් කතා කරනවා නම් අපිත් අහන්න කැමති සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රමුණාට පින් තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. පිරුවන් සරණයි. හොඳයි. මම ඊටම ගෞරවයෙන් ජනත් මහත්මයාට අරුණ කන්නම් සාකච්ඡා කරමින් අප්‍රමාණ පින් සත්‍යතුමනේ මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මම හිතනවා අපි කාටත් නැවතවරක් අපේ ප්‍රතිපත්ති මා මේ මාර්ගයේ බහින්න ඕනේ ඇයි කියන එක මෙතනදී හොඳට මතුවලා වෙනුණා. ඒ කියන්නේ අපි කරන කියන දේ මතින් තමයි අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් එමත් නැත්නම් යම් මාර්ගයකට බැසගත්තා නම් ඒ මාර්ගය දියුණු කළා අපි ප්‍රාර්ථනා කරන මතත් අපි බලාපොරොත්තු වෙන තැනකට යන්න පුළුවන් එහෙම නැතුව අර කියන දේ නොකරන නොකරන දේ කියන තත්ත්වයක් තියෙනවා නම් ඇත්තටම මේ මාර්ගය අපිට අහිමි වෙනවා කියන අදහස තමයි ඇති වුනේ. ඉතින් ඒ පිළිබඳව ගත්තොත් අපි හැමදාමත්ම මේ ධර්ම මාර්ගයේ ගැඹුරු දහම් කරුණු සාකච්ඡා කරනවා ඒ වගේම ඊටාත්ම මේ විදිහේ මාතෘකා සම්බන්ධයෙන් අපි වසර ගණනක් කතා කරනවා. නමුත් අපේ ಗುಣධර්ම ඒ අනුව පිළිපදින්නේ නැත්නම් අපිට නිවන දුරයි කියන එක තමයි හොඳින්ම වැටහුනේ අද සාකච්ඡාවෙත් ඒක මම හිතනවා මට පෞද්ගලිකව මම පාඩමක් හැටියට අද දේශනාව තුළින් නැවත වරක් මගේ හිතට ගත්ත දෙයක් ඒක. ඉතින් මම හිතනවා මේකේ සාකච්ඡාව මේ මාතෘකාවම ඉතාමත් වැදගත්. අපේ ජීවිතයේ ඇතුළට ඉදිරිය බලන්න අපේ ප්‍රතිපත්තිය කොහොමද කොයි විදිහද කියන දේ කරනවද කරන දේ කියනවද කියන අර්ථයෙන් මට හිතෙන මං ගැනම හොයලා බලන්න ඕනේ තවදුරටත් කියලා මේ කරුණු ආශ්‍රයෙන් ඉතින් මං කැමතියි අනිත් කල්යනා මිත්‍රයන් දිනොත් අදහස් දැනගන්න. තෙරුවන් සරණයි. බොහොම පිං බුදු සරණයි. අපත් කැමති දහම් මසන්ත කවුරු කවුරු කතා කරන්ට මාර්ගයට අවතීර්ණ වෙන්න කැමති පින්නතුන් පින්නතියන් සර්වන් සමය සත්‍යීත්මයි නැවතවක් කතා කරන්න අවසරයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ ඒ වාසිත යන පුද්ගලයා කියලා දෙන විදිහට මේ සතිය තුනේ දැන් මෙතනදී ඒ ගුරුවරුන් හෝ එහෙම නැත්නම් ඒ ගුරුවරුන්ගේ ගුරුවරු හෝ නොදැක්ක නැත්නම් එක්ස්පීරියන්ස් කරපු නැති දෙයක් ගැන සඳහන් කිරීමක් දිගින් දිගටම ඒ ප්‍රශ්න අසෙන් අපිට පේනවා ඒ කිසිම කෙනෙක් ඒ සත්‍යයක් දැකලා අවබෝධ කරගෙන නැති ගතියක්. දැන් වර්තමානයේ අපි ගත්තොත් එහෙම අපේ ශාසනය තුලත් මේ අපි මේ විශ්වාස කරන ශ්‍රද්ධාවෙන් පිළිගන්න ශාසනය තුලත් වර්තමානයේ ඔවැනි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් අපි පවා යම් යම් විදිහට යම් යම් තැන්වලදී උපදේශ දෙනවා නැත්නම් මෙන්න මෙහෙමයි කළ යුත්තේ කියන ආකාරයෙන් නැත්නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හිම කරනවා. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔබ මේ දේ දැකලාද මේ දේ කියන්නේ කියලා. නමුත් මෙතනදී මට හිතෙන දෙයක් තමයි අපිට ශ්‍රද්ධාව කියන එකත් ඒ වගේම අපේ යම් තාගතුරට තියෙන ප්‍රඥාවත් ඔස්සේ අපිට හිතා ගන්න පුළුවන් වෙනවා දැන් මේ සූත්‍රාශ්‍රයෙන් බැලුවාම ඒව අත්දකපු ඒ විදිහට මාර්ග ප්‍රතිපත්තියකට බැහැලා සම්බුඥානෙන් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනා අස්සේ මඟ පෙන්වීම ඔස්සේ මේ මාර්ගයට බහැලා ඒ ප්‍රතිපදාවල යෙදුනොත් ඒ කරුණු එහෙමත් නැත්නම් නිර්වාණ ධාතුව අපි කිව්වේ නියානික කියන වශයෙන් දුකින් මිදෙන தත්ත්වය ඇති කරගත් උත්මයන් පිළිබඳව ඔයකුත් සාක්ෂි අපිට මේ ධර්මයේ තුල පවතිනවා කියලා. ඒ අනුව කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ කියලා හිතනවා දැන් වර්තමානයේ කෙනෙක් මේ ධර්ම අසුර කොට කරුණු කියනවා නම් ඒ බුද්ධ වචනයක්ම ඒක අත්දකපු ඒක දුක කෙලවර කරපු උතුමන්ගේ අත්දැකීම් ඔස්සේ කියපු අපකරේ ඇවිත් තියෙන ධර්මය කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බෑ තර්ක කරන්න බෑ වාද කරන්න බෑ කියන තත්ත්වයක් තමයි මට තේරෙන්නේ. මොකද අපිට මේ ධහමට වැඩිපුර නොපැමිණි කට්ටියකින් අහන්න ලැබෙන දැක් අපි ඒගොල්ලත් සමග වාද කරනවත් එහෙම යන්නේ නැහැ නමුත් පොදුවේ තියෙන මතයක් තමයි ඔය කවුරු මොනවා කිව්වත් ඒගොල්ලන් මේක මේක දැකලා නෙවෙයි කියන්නේ දැක්කයි කියන කට්ටිය පිටිබඳවත් කිසිම විශ්වාසයක් නැහැ කියලා. ඉතින් ඒ වර්තමාන தත්ත්වය. ඒ අනුව මට පේන විදිහට මේ මේ සූත්‍රාශ්‍රයෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒ වගේම ඒ උතුම් සංගපරපුරත් මේක අත්දැකලා මේ මේ මාර්ගයේ ගිහිලා අත්දැකලා කියන දේ නිසා අපිට අනිවාර්යයෙන්ම කිසිම සැකයකින් තොරව විශ්වාසයකින් යුතුව මේ මාර්ගයට බහින්න මේක ලොකු අත්දැකලක් වෙනවා මේ සූත්‍ර ගත්තහමත් මේ සූත්‍රවලුත් ඒ ධෛර්යය අපිට ලබා දෙනවා කියන එක තමයි තේරෙන්නේ. තේරුම් ගන්න සතුටු. යම් බුද්ධ සරණයි. ඒකේ දැන් ගාක් වෙලාට මේ උගත් පිරිස තම මෙතන ගැවස්. ඒත් තම බලය රඳගෙන ඉන්නේ. මේත් උගත් අය. එහෙම නැත්තු ප්‍රතිපදා මාර්ගයට පිළිපනව බාවාරි වගේ ඇත්තු ඒ ඇත්තන්ගේ ගෝලයන් බුදුරජාන් වහන්සේට වෙතට පිටක්කව ආරිනවා. ඒකට මේ සම්ප්‍රදාය තුළ ඉහළට සහතික පත්‍ර අරගෙන රාජ්‍ය බලය අරගෙන ආපු අනිවි. එක එක ධර්මවල තියෙනවා නැත්නම් මේ සම්ප්‍රදායවල රාජ්‍ය බලයත් එක්ක උරුම කරගත්ත කොටසක් තමයි හැමතිස්සෙම ඉහළට ඉන්නේ. ඉතින් පොදු පොදු බැලුවාම ඇසියුම් වෙන්නේ ඇත්තෝ. නමුත් අර ඒ කියන්නේ අර බන්දිනිය ගුරුතුමෙක් කියන මම කලින් නම් සඳහන් කළා අපි ලොකු කර්මාන්ත ශාලාවක් ලෝකෙ උදව් කරනවා කියලා බලනවා. ඒක තමයි ඔක්කොම කෙරෙන්නේ කියලා. නමුත් කැලේ නිහඬව තියෙන ගහක් ලෝකෙට උදව් කරනවා කියන එක දකින්නේ කියන එක. අන්න ඒ වගේ අපිට පේන්නේ දැන් නිහඬව ඉන්න උත්තරමින්න. දැන් ඒත් තමයි අපි හිතමු මහා කාශ්‍යප. ඒ කාශ්‍යපත්ත සත්‍යාබෝධය වෙනුවෙන් මේ දෙන්නම පිටත්වල ගියා. බුදුහාර කවුද කියලා දැනගෙන නෙවෙයි. ඒ දෙන්නා විවාහයෙන් පස්සේ සම්පූර්ණ මංගල්‍ය දවසෙන් පස්සේ දෙන්නට දෙන්න ඇතුණාට පස්සේ අම්මා තාත්තට දුන්නේ නැති නිසා ඒ දෙන්න ගියා යන්ට මාර්ග දෙක සත්‍ය අවබෝධය වෙන්නේ බුදුහාරු දැක්ක ගමන් එයා දැනගත්ත මේ තමයි මගේ ගුරුතුමා කියලා. ඒ ඒ වගේ බ්‍රාහ්මණ දැන් ඊට පස්සේ අපි දන්න හොඳම දෙන්න තමයි මිත්‍රු දෙන්න කෝලිතු ප්‍රතිස්ස තරුණත්. දැන් අර වාසිත වගේ ඇත්තු ඒ උගත්තමෙන් පිළිපොන්. උපතිස්ස කෝලිත්තල වගේ අත්තු කාම අයින් කරලා ආපුවා. අර ත්‍රජි කියන කොටස ආйти නැහැ ඒක. ත්‍රජි කොටසට ආйти අත්තු තමයි තර්ක විතර්ක කරන්නේ වාසෙත් භාරද්වාජ වගේ. උපතිස්ස වගේ අත්තු මහා ධනස්කන්ධයක් හිමි සල්ලිකාර කොල්ලු දෙන්නේ. ඒ අත්තන් දුක දැකලා අයින් වෙලා ආවා. ඒක හොයාගෙන ගිහිල්ලා සංජේ ළඟට ගියා. ඒස පරිබ්‍රාජක කියනත් සත්‍ය හොයාම ගිය. එතන බ්‍රාහ්මණත්වත් හිටියේ. විශේෂයෙන් කොකෝලිට ප්‍රතිශ දෙන්න වාගේ තියෙනවා. ඊළඟට අපි ආදරෙන් සලකන තච්චානාරාම. බ්‍රාහ්මණ පුරුහිතේ කියන රජතුමාට ආර්ථික උපදේශකවරයෙක් හිටියේ. ඒත් මාර්ගයට අනුරූප වෙනවා. මෙතන හුඟක් වෙලාට මේ උගත්කමත් එක්ක යන කතාව තියෙන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ මාර්ගයේ ඔළුවෙන් ඔළුවට කිසිවක් නොයනවා කියලා අපි කියන්නේ ඒක අපි කියන කෙනෙක් කතා කරන එක නෙවෙයි. ඒක හොඳ කතාවක්. සත්‍යාබෝධයක් ඔළුවෙන් ඔළුවට යන්නේ නැහැ කියන්නේ හදවතින් හදවතට. ඒ කියනකොට මේ පොදු ව්‍යවහාරික ගන්න එපා. ඒක අවබෝධයෙන් අවබෝධයට යන්න. එක එක්කෙනාට එක එක ක්‍රමයකට ඒක තේරෙන්නේ. ඒක අපිට තේරෙන්නට ඕනේ නිසා. තවත් කතා කරන්න බුදු සරණ. තිරුවන් සරණයි සත්‍යජී තිබුණේ පොඩි ප්‍රශ්නයක් වගේ හිතට ආවා. සත්‍යජී තමයි මේ ඔබතුමා අපිට අර මේ අය බ්‍රහ්ම සහව්‍යතාවයේ වචනේ සහව්‍යතාවයට යන්නේ නැහැ කියලා කියප එක ඒ කියන්නේ අපි මෙතනදී කතා කරන මේ පුද්ගලයන් ගැන හිතුවොත් අරූප ධාන తত্ত্বය නිවනයි කියලා හිතාගත්තපු කොටසක් කියන එක වගේ අදහසක් ආවා මේ තථාගතයන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන ගමන කියලා අපි ඉන්නේ මොකද මේ බැඳීම් කියලා කියන ඒවා දැන් ඇත්තටම ඒ ඔබතුමා කියනකොට අනිත් අයට වැඩිය තමන්ම මැවිලා පෙන්නේ අත් දෙක පිටිපස්සට ගැට ගහගෙන වෙරළක්ව දන ගහගෙන ඉන්නවා. මේ යන්න විදියක් නැහැ. මේ බැලලානේ අත් දෙක කියන හැඟීම වගේ. ඉතින් එතනදී මේ පංචකාම ගුණවල ගැලිලා ඉන්න අය මෙවැනි ඒ කියන්නේ මනසින් මේ දේවල් ඒ පොඩ්ඩක් අතෑරියට අරූපී තත්වයකට මේ මනසපත් උනත් ඒ අයට ඒක ඒක වරදවා ගැනීමක් නිවන කියන එක වගේ කියන එක තත්ත්වයක් වගේ හිතට ආව සත්‍යජිතමනි පැහැදිලි කරගන්නයි හැවෙත එලුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. ද මෙතෙන්දී මේ සූත්‍රයේදී මම අර ආදි ශංකරාචාර්යතුමා ගැන කතා කරේ ඒක අවුරුදු 32 කින් ඇත්තේ කියලා මේක අද්වෛත කළා. ඔය අන්තිම කාලේ එනකොට අන්තිම කාලේ දැන් ගැඹුරටම දකින්න ඇත්තෝ යාන්සිට ගිහිලා ඒ කට්ටුටුන්ට ආගම අත්හරින්න බෑනේ ආගම අත්හිට තේරාට ඉන්න දෙන්නේ. ඒ නිසා එහෙම කරන්න බෑ. නමුත් සත්‍යය දකින්න ඇත්තෝ ඉන්නවා. ඒකට යන්න ඕන ප්‍රතිපදාව. ඒ ඇත්ත අන්තිම විග්‍රහ කරන්න පටන් ගත්තා සත්‍යම් ඥාන මනන්තම් බ්‍රහ්මා කියලා. පරම සත්‍යයි ඥානයයි ඥානේ බ්‍රහ්ම සත්‍යම් බ්‍රහ්මා ඥානම් බ්‍රහ්මා කියන වචනේ කියන්නේ ඒ කට්ටිය දැන් මේක බ්‍රහ්මා කියන වචන ජීවවා ජීවහා වුණා වගේ <clears throat> බ්‍රහ්මා කියන්නේ සත්‍යම් බ්‍රහ්මා ඥානම් බ්‍රහ්මා අනන්තම් බ්‍රහ්මා දැන් මේ වාසිතලා කතා කරන එක දැන් ඔය කියපු අරූප ඥාන නෙවෙයි අර මහා බ්‍රහ්ම ඉන්නේ අර පසුගිය සතියේදී අර හාමුදුරුවෝ ගිහලා හමුනේ එක භික්ෂුවක් ගිහිල්ලා මේ ආපෝ පට්ටු ව්‍යාපෝතේ ජෝවහයෝ නැති තැන හොයන්න ගියේ ගිහිලා හම්බෙන්න අන්නේ මුණ ගෙහෙන්න පුළුවන් බ්‍රහ්ම යනයි මේ කතා කරන්නේ එතකොට රූපී බ්‍රහ්ම අරූප නෙවි මෙතන කතා වෙන බ්‍රහ්ම මේ සූත්‍රයේදී කතා වෙන බ්‍රහ්ම ඒකට කියන්නේ බ්‍රහ්මානම් සහ ව්‍යූපගා කියලා. සහව්‍යතාව හේකත්‍යත් එක්ක ඉන්ටර්න මාර්ගය. එතකොට මෙතෙන්දි මේ සූත්‍රයේදී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවට තමයි ඉන්නේ. අරූප බ්‍රහ්මම නෙවෙයි. ඒක தත්ත්වයට යන්නේ පකනික්කා නෙවෙයි. ඒක ඒක කන්දක පංච මොනවාද? කාම කෝප නැති වෙච්ච තැනදී යන තැනට. අර සහම්පති தත්ත්වේ අපි හිතමු අපි දන්න වචනේ සාම්පති බ්‍රහ්මයා කියලා හිතමු. එතකොට මේ වාසිට බාරද්වාජ තරුණයන් දෙන්න කතා කරන්නේ ඒ සහම්පති ඒ මං දාන වචනයක පිළිගන්න එපා අපිට තේරෙන්න විතරයි සහම්පති බ්‍රහ්ම තත්ත්වයට යන්න බ්‍රහ්මත් එක්ක ඉන්ටයන් දැන් අර පසුගිය සතිය භික්ෂුව ඒ සහම්පති බ්‍රහ්මයාට කතා කරනකොට ඒ සහම්පති බ්‍රහ්මයා එළියට අරගෙන කිව්වා භික්ෂුව ඔයා මගෙන් ওই ප්‍රශ්න අහන්න එපා මේ ඇත්ත හිතන් ඉන්නේ මම මේ හැම දෙයක් මැව්වෙත් මම දන්නෙත් මම කියලා ඒ කට්ටිය කල්පනා කරා ඒ නිසා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඒ වගේ අපි ඒ බ්‍රහ්මයේ තමන් බ්‍රහ්ම කියලා දැනගන්නේ කොහොමද කියන එක මුල්ම අර අර බ්‍රහ්ම ජාලෙදී එක්කෙනෙක් එනවා එයා හිතනවා ලෝක විනාශයෙන් පස්සේ මේ ඒ බ්‍රහ්ම තත්වයකට එනවා. එයා හිතනවා මං ලෝන්ලිනස් එකක් ඇවිල්ලා එනවා. තව කවුරු හරි එනවා නම් හිත හොඳයි කියලා. එයා හිතනවා විතරම නෙවෙයි හිතනකොට ඉතින් ඒ හිතන හින්දා නෙවෙයි තව කෙනෙක් පහල වෙනවා. ඒ කර්මානුභයයි. තාත්‍ය ලෝකේ වෙන අපසුද්ධනටම විඥානේ විනාශය වන්නේ යන්න එපා. වචනේ මතක තියාගන්න ඕනේ මේ සූත්‍රයේදී සබ්බේ ධම්මා අනාත්තා කියන එක. ඒක බුදුවරයෙක්මයි කියලා දෙන්නේ. ආ වෙන කෙනෙකුට කියන්න බෑ සබ්බේ ධම්මා අනාත්තා කියනවා. ඒතකොට එයා හිතනවා මං කල්පනා කරපු නිසා තමයි මේ කාර්යය කියලා අර මැවුනා කියලා එයා තමයි ලෝකේම වන්නේ කියලා හිතනවා කියලා අන්නේ විදිහට. ඒකින්ද තමයි මේක ඒක අර බුදුහාරු උත්තර නොදී හිටු ප්‍රශ්න 10න් එකකට එන්නේ අන්තවාද අනන්තවාද කියලා ලෝකී. ඒක නොගිහිල්ලා නමුත් මෙතෙන්දී අරූප බ්‍රහ්ම තත්ත්වේ නෙවි. තාම ඥාන තත්ත්වයට යන්න එපා මේ ඥානවල නොගින් මේ බ්‍රහ්මයා දකින්න පුළුවන් බව තමයි මේ කියන්න හදන්නේ. අපි වෙනවා සම්මා මේ සමාධිනේ සමාධියටයි මෙත්තා කරනා මුත් උපේක්ඛා ටිකට එන අපි ඒකටත් යමු හිංසීරුවේ. හැබැයි මෙතෙන්දි බ්‍රහ්ම සහභ්‍යතාව කියන්නේ අපිට තේරෙන බසින් මං ඇඟිලි දෙකෙන් මේ ඉන්වර්ටඩ් කොමා දාලා කියන්නේ උද්දුත පාත සහම්පති බ්‍රහ්ම එක්ක සම්බන්ධ වෙන්න තියෙන වාක්‍ය. සම්මා සම්බුදු සරණ. තිරසන්නකස කිසිම තේරෙන. සත්‍යජිතුමිනේ ඇත්තටම මේ මේ පැත්තට මෝඩ විදිහට හිතුනේ අර ධම්මේ පහය වත්තවානේ කියලා ඒ කෑල්ල තව පොඩ්ඩක් ඔබතුමා විස්තර කරලා දෙනවද එතන ඇයි එහෙම කිව්වේ කියලා තේරුම් ගන්න. ඔව් දැන් මෙතෙන්ද අපි ඊළඟට අපි මේ සූත්‍රේ තව ඩිංගෙ ඩිංගෙන යන්නේ. දැන් ඊළඟ එකේදී බුදුහාම එතෙන්ද කියනවා. අපි දැන් අත් දෙක පිටිපස්සට අපි සූත්‍රයට යමු ආයෙත්. හොඳද? සම්මා සම්බුදු සරණයි. ඔළුවේ අදහස් කරගෙන ඉන්නවනම් ටිකක් පරිස්සමෙන් පස්සට ගන්න තියාගන්න ඕනේ. හොඳද? සියුතාපි වාසෙත්තයන් අචිරවතී නදී පුරා උදකස්ස සමතිත්තක කාකපිය අර විදිහට බුදුහාම කියන මේ අචිරවතී නදිය සම්පූර්ණයෙන් පිරලා ඉතිර යන්න පිරিলা දැන් ඉහළටම පිරিলা ගහකින්න කපටිකුට ඔහුට දාලා බොන්න පුළුවන් වුණා ඒ තරමට පිරিলা කවුරු හරි පුරුෂයෙක් කියන මිනිසෙක් කියනවා පුරුෂයෙක් විස්තර කරලා කවුරු හරි කෙනෙක් එනවා එහාට යන්න ඕනකම පාරන් තරිතුකාමෝ එයාගේ අත් දෙකේ බඳලා නැහැ හැබැයි. දරු වන්දනීය මහසි. සෝ ඕරිනී තීරු සසී සසී සම්පාරුපිත්වා නිපජ්ජිය. එයා මේ පැත්තේ මේ වෙරළේ ඉඳලා මේ පැත්තේ ඒ ඉවුරින් ඉන්නවා ඔළුවත් එක්ක පොරවගෙන එයා ඉඳගෙන ඉන්නවා. සංකින්මඤ්ඤසි වාසේ වාසෙත් ඔයා මොකද හිතන්නේ අපින් සෝපුරුෂෝ අතිරෙත්‍යානදිය ඕරිමා තීරම් පහය ඕරිමා තීරා පාරිමන් තීරං ගතිය මේ ඉතරින්දුල එතරට යයිද යා නොහිතම් භෝගෝතු දැන් බලන්න ඕන අනිත් එක්කෙනාන බන්ධනින් බැඳලා හිටියා ඒ බන්ධනින් බැඳලා නැහැ සමහර අය නමුත් ලෝගුවකින් තැඳුමකින් ඔලු පොරවගෙන ආගම ලෝග භාවනා ලෝගුව හම්බුණා එකකින් පෙරවගෙන ඉන්නවා. යාර විදියක් බලන්නේ නැහැ. ආ මට යන්න පුළුවන් වෙයි කියලා. දෙන්නේ බුදුහාම කියනවා. මොකද්ද මේ පොරවගෙන ඉන්නවා කියන්නේ? සංකින්මඤ්ඤසි වාසෙත්තේ අපිනසෝ පුරුෂෝ අචරිත්‍යානද්දිය ඕරිමා තීරම් පාරිමන් තීරම් ගච්ඡෙය්‍ය නොඉදම් භෝගෝ පාලි දන්නවනේද ඒවම කෝ වාසිට ඒ විදිහට වාසිට ඔන්න අපි ඉගෙන ගන්න જાති පංචමේ නීවරණ මේ නීවරණ පහ ඒ වචනේ අපි කියන්නේ නීවරණ කියලා අරියස් විනයේ උතුම් හික්මීන් මාර්ගයේදී ආවරණාති පුච්ඡන්ති ඒක ඇහිරිල්ල කියලා කියන්නේ අහුරනම රටක් වගේ අහුරලා දානවා නීවරණාති පුච්ඡන්ති. ඒවා ඒක වහර දාන එක. කඩතිරයක් වගේ නැත්තම් මේසයක් වහන මේස රෙද්දක් වගේ. ඒක වහලා දාන. ඕනාහන පුච්ඡන්ති. ඒක එතිල්ල. ඔතල ඔතල ඔතල තියෙනවා. එකෙන් එතිලත පංච නීවරණ අපි එතිල ඕනද්දා ඔතන ලද්දා පරියෝවහනාතු පුච්ඡන්ති කතමේ පංචේ ඔන දන්නවා කාලඟද තියෙන පොතේ නෙවෙයි දීඝනිකායේ නෙවෙයි මජ්ක්‍ධිම නිකායේ අංගුත්තර නිකායේ නෙවෙයි සංයුත්ත නිකායේ නෙවෙයි කුද්දක නිකායේ නෙවෙයි ධම්මසංගිණී නෙවෙයි මේ කතා කරන්නාගේ මනෝ මනින්ද්‍රිය තුල ගොඩ ගහගත්ත ජාත අර පංචකාම ගුණයන් එක්ක මිශ්‍ර කරගෙන ගිහිල්ලා එකක් ආවම අනිත් ඒවත් එනවා ඊට පස්සේ මොනවද කාමච්ඡන්ද නීවරණ කාම මේ තවත් තවත් තියෙනවා නම් හොඳයි කියන ත්‍රෙඩ් එකකින් ඔළුව වහගෙන ව්‍යාපාදී ද්වේෂය කියන ගැටීම කියන තාප්පිට මෙහා පැත්තේ නැත ඒකෙන් වට වෙලා ඉන්නේ නැත්නම් ඒ ඇතිරිල්ලෙන් ඔළුව වහගෙන නැත්නම් ඒකෙන් ඇහිලා ඉන්නේ. ඒක උතලක් තියෙන. නූල් පන්දුවක් ඇතුවත් ඇඟ වටේ වගේ ඒ වගේ උතල උතල උතල තියෙන. තීන මෙද්ද නීවරණ. මැලි කමකින් ශරීරයටයි මනසටයි ක්‍රියාකාරී වෙන්න බෑ. ඒක යොදවන්නේ නෑ. මම කතා කරන්නත් ඒකේ ඉපැත්තේ ඉහළටම ගිය කෙනෙක් හිතුව බැලුවා. යෙදෙන්නේ නැහැ. නීවරණවල තීන මිද්ද නීවරණට අහු වෙලා හුඟක් වෙලා. උද්ධච්ච කුච්ච නීවරණ. උද්ධච්චයට කුච්චයට අහු වෙලා කුච්චේ කෙසේද උද්ධච්ච දෙකට අහු වෙනවා තද්දටම සීලේ තියෙනවා නම් කුච්චයට අහු වෙනවාද? විචිකිච්ඡා නීවරණ. මාර්ගය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒක ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා දැන් මොකද අපිට ධර්මයේ අහල සුතමේ වශයෙන් හරි තේරීම ගැටයක් තියෙනවා ඉමේකෝ වාසෙත් නීවරණ පංච නීවරණ මේ වාසෙත් මේ නීවරණ පහ මේ ඇහිරිලි පහ මේ බැමි පහ මේ තාප්ප පහ මම තේරෙනවද කියන්නේ මේ ඉතිලි පහ ලනුවකින් එතුවා වගේ නූල් ගොන් පන්දකින් එතුවා වගේ අපි ඔතල ඔසලා තියෙනවා අරියස්ස විනයේ ආවරණාති පුච්ඡන්ති. ආවරණ කියලා කියන්නේ නීවරණ කියලා කියන්නේ ඉතිල්ලක් කියලා කියන්නේ උතලක් දා ගැට ගහලා අපිට කියලා කියන්නේ ඒවටයි කියලා. ඉමේහි කෝ වාසෙච්ච පංච නීවරණෙහි තේ විජ්ජා බ්‍රාහ්මණ ආවුතා අනිවුතා ඕනන්දා. ඔය තේ විජ්ජ බ්‍රාහ්මණ කියන්නේ ත්‍රිවිද්‍යාවෙන් අපි මේ කාටවත් අගවන්න PhD ගත්තත් PhD විතරයි ඉන්නවා ඉන්නවා නම් ඒක අගෞරවයක් නෙවෙයි හොඳේ අපි කියන්නේ ඒ තේ විද්‍ය ප්‍රාහ්මණ කියන්නේ පැති ඉහළටම ගිහිල්ලා අර රෙවරන් කියන එක දැන් ගන්න ඒ විදියට ඒකත් ඒ தත්ත්වෙට ගියත් ඒද හතේ විද්‍යා බ්‍රාහ්මණ ඒ ධම්මා බ්‍රාහ්මණ කාරක බ්‍රාහ්මණ කාරක ධර්මයන් මොනවහන් තියෙනවා නම් තේ ධම්මේ පහය ඒ ධර්මයන් අයින් කරලා දාලා වර්තමාන ජීවත් වෙන්න ඒවා තේ ඒ ධම්මේ අබ්‍රාහ්මණ කරන සැබෑ බ්‍රාහ්මණයෙක් බවට පත් වෙන ධර්ම තියෙනවා ඒ ධර්ම සැබෑ අබ්‍රාහ්මණයෙක් බවට පත් වෙන ධර්ම තියෙනවා ඒවා පිළිඅරගෙන පංච නීවරණේ ආඋතා ඕ නියුතා ඕනද්දා පරියෝනද්දා ඒ වචන හතර පිළිගෙන ගත්තා අහිරිලා වහිලා දාලා එක්කිලා සම්පූර්ණ ගැට ගිහිලා තේ කායස වේදා ශරීරයෙන් මරුණට පස්සේ මරණය කියන සිද්ධවිල්ලෙන් පස්සේ බ්‍රහ්මානං සහභ්‍යූපගා භවිසන්ති. ඒ බ්‍රහ්ම මං වචනේ ආජන ඉන්නට කුමට සුදුසුද? සහම්පති බ්‍රහ්මතත් එක්ක මිස්ස වෙනවා කියන්නේ. ඒ බ්‍රහ්ම ලෝකයට යනවා කියන එක නේතන්තානං විජ්ජති. ඒක න වෙන්න කියන්නේ. ඊට පස්සේ ඔන්න බුදුහාමුදුරු අහන කතාව තියෙනවා. මේ දෙන්න තෝන කමින් ආවේ නිසා බුදුහාමුදුරු වඩාත් තේරුම් කියනවා. ඔය ඒ ඔය පූජාච පූජනීයාන ඒතම් මංගල මුත්තමඩේ ඇත්ත පුද පුදා හිටි පූජාච පූජනීයාන නෙවෙයි කියන කියන්ට කිව්වේ. තංකින් මඤ්ඤ සිවාසිත වාසිතා මොකද හිතන්නේ කිංකිතේ සුතම් බ්‍රාහ්මනානං බුද්ධානං මහල්ලකානං ආචරි පාචරියනං භාසමානං ඔය ඇති ඉහලින්ම පිළිගන්න ඔය ආචාර්ය ප්‍රාචාර්ය ඒ කියතු කියන පිළිගන්න ඇත්තු සපරිග්ගහෝවා බ්‍රහ්මා පරිග්ගහෝ ඒ ඇත්ති කියන ඇත්තන්ගේ බ්‍රහ්මයා විවාහක ජීවිතයක් මන් තේරෙන වශයෙන් කියන්නේ විවාහක ජීවිතයක් ගත කරන මෙයා අවිවාහක ජීවිතයක්ද ගත කරන්නේ. අපරිග්ගහෝ. එයාට තමන්ට අයිති වාසිකයන් කියලා ගෙවල් දොරවල් මේ ස්වාමි දියණියක් ස්වාම පුරුෂෙක් එහෙම නැහැ. සවේර චිත්තෝ ආවේර චිත්තෝ. ඒ බ්‍රහ්මයකත් වගේ කරන්නේ බ්‍රහ්ම වෛරී චිත්තති කෙනෙක්ද වෛරී චිත්තති කෙනෙක්ද. අවේර චිත්තෝ බොහෝ ඒ බ්‍රහ්මයත්ව පිළිගන්න බ්‍රහ්මා වේද චිත්තයි. සබ්බ්‍යාපාද්‍ය චිත්තෝ වා ව්‍යාපාද්‍යති. ව්‍යාපාද සිතක් ඇති කෙනෙක්ද අව්‍යාපාද සිතක් ඇති කෙනෙක්ද යැත්තු පිළිගන්නේ බ්‍රහ්ම. අව්‍යාපාද්‍ය චිත්ත. ඒ අව්‍යාපාද්‍ය චිත්ත ඇති කෙනෙක්. දැන් අපි දන්නයි පාලි වචන සංකිලිට්ඨ චිත්තෝ වා සංකිලිට්ඨ චිත්තෝ. කිලිටු සිතක් ඇති කෙනෙක්ද නොකිලිටු සිතක් ඇති කෙනෙක්ද? නොකිලිටු සිතක් ඇති කෙනෙක් අසංකලිත චිත්තෝ භෝගෝතු වසවත්තිව අවසවත්තිව වසවත්ති භෝග තමන්ට නතු කරගන්න පුළුවන් දෙ කියන්නේ වසවත්ති කියලා කියන්නේ ඒවත් තමන් ඉන්ද්‍රියම් පරිපාලනව කරගෙන ඉන්න ලෝකෙ මෙයාගේ යට තියෙන ආලෝකයේ එකක් වෙන්නේ. ඒ කියන්නේ බෝට් අපි කියන බෝට්ට යන්න වතුර ඕනේ. ඒත් බෝට්ට වතුර දාගන්න කියලා අනේ සත්‍යය. වසවත්තියක්. ඊට පස්සේ අහනවා තේවිජ්ජ බ්‍රාහ්මණවරු ගැන ආයෙත් වාසෙත් ඒ තේවිජ්ජ බ්‍රාහ්මණවරු විවාහක දද්වාහකද විවාහක වෛර සිත් තියනවද නැද්ද? ඒකට වෛර සිත් තියෙනවා. සබ්භ්‍යාපජ්ජ චිත්තද අබ්භ්‍යාපජ්ජ චිත්තද? ඒතර කියන සබ්භ්‍යාපජ්ජ චිත්තා භෝගෝතම. ඒකට ද්වේෂ සහිත සිත් තියෙනවා. ව්‍යාපාද සිත් තියෙනවා. සංකීර්ණ චිත්තාව අසංකීර්ණ චිත්තාව. ඒ කට්ටියගේ සිත් කිලිටු බවට පත්වලද නොකිලිටු බවට පත් සංකිලිටි චිත්තා බොහෝත ඒ කියන්නේ තේ විජ්ජ බ්‍රාහ්මණෝගේ සිත් කිලිටි වසවත් වීම අවසවත් වීම වහ ලෝකයට වසඟවල දින්න අවසඟවල අවසවත් ඒත්තු ලෝකයට වසඟවලයි ලෝකේ තමන්ගේ වශයෙන් ඊට අරන්නේ එහෙමනම් தත්ත්වයක නම් මං කෙටි කරනවා වාසිත ඒත්තු සාදු වාසිත තේ ඒත්තු යයිද බ්‍රහ්මයා එක්ක සම්සන්දනය කරන්නත් පුළුවන්ද කියලා. නොහිතම්බෝ. එතන කිසිම සම්බන්ධයක්. ඒ කියන්නේ බ්‍රහ්ම ගුණත් එක්ක කිසිම සම්බන්ධ කරන්න බෑ කියනවා. එහෙමනම් වාසෙත් ඒ ඇත්තු ශරීරයෙන් ඉදරුණාට පස්සේ මේ පාවිච්චි කරන ශරීරය මැරුණා මැරෙනවා කියන සිද්ධවිල්ලෙන් පස්සේ ඒ අපරිග්‍රහස බ්‍රාහ්මණ බ්‍රාහ්මණෝ සබ්බ්‍යූපගා සාභ්‍යූපකා භවිෂන්ති इति නේතන්තරං විජ්ජති. ඒ ලෝකයේත් එක්ක සම්බන්ධයක් නැති මනසින් සම්බන්ධයක් නැති බ්‍රහ්ම ඒත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති කාරණයක්. ඒ ඇත්තෝ එතකොට ඉතිකිර වාසිට සවියර චිත්තාතේ විජ්ජා බ්‍රාහ්මනා අවේර චිත්තෝ බ්‍රහ්ම බ්‍රාහ්මනයෝ සවියර චිත්තයි බ්‍රහ්මය අවේද චිත්තයි. මම පාලි මෙන්න කියන්න තේරෙනවා. සබ්බ්‍යාපජ්ජ චිත්තාතේ විද්‍යා බ්‍රාහ්මණ. බ්‍රාහ්මණම් සබ්බ්‍යාපජ්ජ චිත්තයි. ඒ චිත්ත භාවය අපි දන්න මොකද්ද කියලා. මනෝම නෙවෙයි. අභ්‍යාපජ්ජ චිත්ත. චිත්තෝ බ්‍රහ්ම. සංකීර්ති චිත්තෝ තේ විද්‍යා දැන් මේ මෙතන කතා කරන බ්‍රහ්ම තුළු තේරුම් ගන්න ඕන. අරූප බ්‍රහ්ම නෙවෙයි. සංකලිත චිත්තා තේවිජ්ජා බ්‍රාහ්මනා තේවිජ්ජ බ්‍රාහ්මනෝ සංකලිත චිත්තයි අසංකලිත චිත්තෝ බ්‍රාහ්ම අවසවත්ති තේවිජ්ජා බ්‍රාහ්මන වසවත්ති බ්‍රාහ්ම එහෙමනම් අපිනුස්සකෝ අවසවත්ති නම් තේවිජ්ජානම් බ්‍රාහ්මනානම් වසවත්තිනා බ්‍රාහ්මනා සද්දේ සංසන්දේ සමේති එතකොට තේවිජ්ජ බ්‍රාහ්මනවරුයි බ්‍රාහ්මණ සසඳන්න පුළුවන් ගැළපේ නොයි දම්බෝගෝතු ඒක වෙන්නේ නැහැ. එහෙමනම් ඒත් මරුණට පස්සේ ඒ බ්‍රහ්ම සහභාගීතාවයට යයිද? නැහැ. දෙන්නේ බුදුහාරෝ අයිත් කියන අපි ඒත් අන්න දාලා ඒත් පහත් කරන්න අපිටම දාගන්න ඕනේ. අපිත් ඒ විද්‍ය බ්‍රාහමණය කියලා හිතනවා. අපිට ඒ විද්‍යාව තියෙන්නේ පුබ්බේ නිවාස වනසති ඒ වගේ જાතිනේ. ඒ වගේ අපි දන්නා එහෙලින්. අපිත් ඒ විද්‍ය බ්‍රාහමණුර කියලා හිතා ගන්නවා. ඉදකෝපනතේ වාසයට තේ විජ්ජා බ්‍රාහ්මණ ආසීදිත්වා සංසීදන්ත. ඒතු මාර්ගයේ වරදවාගෙන නොමගිට වැටලා මඩේලා ඉන්නේ. සංසීදිත්වා විසාදම් තාපනන්ත. මඩේ හේලා ලොකු දුකකටපත් වෙනවා. අපි අපිට මේ හිතාගමු අර කල්‍යාණ මිත්‍යා දැන් කියවි විදිහට. තමන් ගැනම හිතා ගන්න. අපිත් ওই தത്വෙට අඩු ගානේ දැනුමක් හරි අර මං කිව් ගෞරවනීය ගුරුතුමියක් ඉන්නවා කියලා එයා නිතර කියනවා. ඔබේ සත්‍ය ඔබට කියා ගන්න. මහා කච්චනහඳු කියන්නේ ඒකම. නාසීතර ගෙන්දුරින් මේක කිව්වා. අත්තානංචේ යතාවේති දේවා පිනම් තථාස්. න පරිවර්තනා චෝරෝ. එක දැනගන්න ඕන. එතකොට මේ මාර්ගයට ඇවිල්ලා නොමගෙට මාර්ගයේ කියලා නොමාර්ගයේ නෙවෙයි යන්නේ. හොඳට වචනයක් තියෙන බුදුහාමුදුරු දේශනා කළා. සුක්කතරම් මඤ්ඤතරම් වියලි ගංගා වියලිලා නමුත් ඒක තමයි මේ ඇත්ත ගංගා පිරලා කියලා හිතලා පීනන. වියලි ගංගාවට පීනනවා. එතකොට අනිත් බලන් ඉන්න හිතන පීනනවා කියලා. නමුත් මේ වියලි ගංගාවක අත් අත්පය ගහනවා. ඒතරම් ඒ මත මන්නේ තරම් ඒ විදිහටම ඒ ඇත්ත තරණය කරන තමයි. තස්මයි දන් තේ විඥානම් බ්‍රාහමනානම් ඉන්සම්මිත්තේ විද්‍ය බ්‍රාහමණයන්. ඒ ත්‍රිවිද්‍යාව තේ විද්‍යා ඉරිනන්ති පිවිච්ඡන්ති. ඒක මහා කැලයක් කියලා කියන්නේ. මහායාවක් කියලා. කටු කටු කොහොල් සහිතන. තේ විද්‍යා විවනන්ති පිවිච්ඡති. ඒකත් ඒ කතා කරන ත්‍රිවිද්‍යාව කියන එක මහා කැලයක්. ඒ විද්‍යා බෙසනම් තිබුච්චෙත්. ඒකේ ත්‍රිවිද්‍යා විපතක්. කියලා කියන බුදුහාමුදුරුවෝ කියනට. ඊවං උත්තේ වාසෙත්තු මානවෝ භගවන්තං හිතදෝ භාගිතුන් වහන්සේට වාසෙත් තරුණයා කිව්වා සුතම් මේතම් බොහෝ ගෝතම සමනෝ ගෝතමෝ බ්‍රහ්මානං සහවිතයි මග්ගං ජානාති. ඔන්න එතෙන්දී යා කතා කරනදී මම අහලා තියෙනවා ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ බ්‍රහ්ම සහවිතාවේට තත්පාර දන්නවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා කංකින් මඤ්ඤසි වාසෙත් ඔන්න ඔන්න අපි අපි මතක නානිත්තා හෙලා දකින්න නෙවෙයි අපි ආදරයෙන් අපේ අපි පූජා අපි අපෙන් මලක් ලබා ගන්නට අපි හිත දෙන අපි මලක් ලබා ගන්නට සුදුසුයි කියලා අපි විසින් හිතාගෙන ඉන්න. උදේවම පහනක්පත් වෙන තථාගතයන් වහන්සේ කියන දේ. සංකිම්මඤ්ඤ සිවාසෙත්. අහ කොහොමද හිතන්නේ? ආසන්නීතෝ මනසාකට මේ මනසාකට කියන නගරේ ආසන්නේ අපි ඉන්නේ. න ඊතෝ দূරේ මනසාකට. මේ මනසාකට නගරේ අපි ඉන්න තැනින් දුර නෙවෙයි. එවම් භෝගෝතම එකෙන්මයි ආසන්නේතෝ මනසකට මනසකට මේ ළඟමයි තියෙන්නේ. කියන්නේ නගරේ. නේතු দূරේ මනසකට. මේ මනසකට නගරේ අපි ඉන්න තැනින් දුර නෙවෙයි. සංකිම්මන්නේ වාසිත වාසිත උගත් බ්‍රාහ්මණවරු මතක තියන් භාරද්වාජත් එක්ක ආපු ප්‍රශ්න අහපෙක් කෙනාට බුදුරමතක් ඉදස්ස පුරුෂෝ මනසාකටේ ජාති සංවාතු මනසාකටේම ඉපිදිලා මනසාකටේම හැදිලා වැඩිච්චාපු කෙනෙක් කවුරු හරි අහනවා තමේ නම් මනසාකටතු තාවදේව අවසතං මනසාකට මග්ගම් පුච්චේය ඒ නගරේම ඉන්න කෙනෙක් නගරේම හැදිච්ච කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ආවා ඒ ගමේ ගැන දන්නේ නැති කෙනෙක් ඒ මාර්ගයෙන් ගැන අහනකොට තස්ස පුරුෂස්ස මනසා කතේ ජාත සංවත්තස්ස මනසා කතස්ස මග්ගම් පුත්තස්ස දණ්ඩායිතත් සංවා විත්තායිතත් එයාට පැකිලිල්ලක් එයිද එයාට සැකයක් එයිද මාර්ගය කියන තමන් ඉන්න නේබර්හුඩ් එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අතෙන් පන්සලට යන්නේ කොහොමද ගොසරි ස්ටෝස් එකට යන්නේ කොහොමද අර කඩේට යන්නේ කොහොමද ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒ පාර දන්නේ කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නගරේම හැදිච්ච වැඩිච්ච කෙනෙක්. එහෙම හිතර කරදරයක් ඇති වෙයිද? නොහිදම් භෝගෝතම එහෙම වෙන්නේ නැහැ. සංකිස හේතු. ඊට හේතු මොකද? අමොහි භෝගෝතම් පුරුෂෝ මනසා කතේ ජාත සංගත. ඒ පුරුෂයා ප්‍රශ්නේ එල්ල කරපු එක්කෙනාට. ඒ එයා ඒකම හැදලා වැඩිච්ච නිසා තස්ස සබ්බා නීව මනසාකස මග්ගාන සුවිද්දා. මේ මනස අකටේ තියෙන හැම පාරවල්ම එයා හරියට දැනගෙන ඉන්නවා. ඒ වගේ. ඒ විදිහට නගරේ ඉපදිලා නගරේ හැදිච්ච වෙයිද එක්කෙනාට මේ මාර්ගයේ පාරවල් හපුවාම හිතට කරදරයක් නෝ වගේ. නත්තේව තථාගතස්ස බ්‍රහ්ම ලෝකේවා බ්‍රහ්ම ලෝක ගාමිනිය පටිපදාය පුත්තස්ස දන්දාය තංවා විත්ථාය තංවා බ්‍රහ්මානංචාහං වාසිට පජානාමි බ්‍රහ්ම ලෝකංච බ්‍රහ්ම ලෝක ගාමිනී පටිපදංච යථා පටිපන්නෝ බ්‍රහ්ම ලෝකං උප්පන්නෝ තංච පජානා. මේ විදිහටම වාසෙට්ට තථාගතවරයා බ්‍රහ්ම ලෝකයන් ගැන හෝ බ්‍රහ්ම ලෝක ගාමිනී ප්‍රතිපදාව හෝ ගැන හෝ ඇහුවොත් හිතේ පැකිල්ලක් ඇති වෙන්නේ නැහැ. සැකයක් ඇති වෙන්නේ නැහැ. හිත විසිරෙන්නේ නැහැ. බ්‍රහ්මානං චාහං වාසිත ප්‍රදාන. වාසිත මම බ්‍රහ්ම කවුද කියලා දන්න. බ්‍රහ්ම ලෝකං හි බ්‍රහ්ම ලෝකයේ කියන එකක් මා දන්න. බ්‍රහ්ම ලෝක ගාමිනී ප්‍රතිපදාන. බ්‍රහ්ම ගාමිනී තෝ බ්‍රහ්ම ලෝක ගාමිනීච ප්‍රතිපදාන. ඒ බ්‍රහ්ම ලෝකයට යන පාරක්. ඒ විතරක් නෙමෙයි. යථා පටිපන්නෝ බ්‍රහ්ම ලෝකං උප්පන්නෝ. ඒ විදිහට පිළිපන් පිළිපැදෙන බ්‍රහ්ම ලෝක උපන් නැත්නම් ඒත්ෝ ගැන තථාගතයන් වහන්සේ දන්නවා. තට කොච්චර විශාලව වචනයක්ද. ඊට පස්සේ එයා කියනොස් එහෙමනම් භාග්‍යවතුමයන් වහන්සේ සාධනෝ භවං ගෝතමෝ බ්‍රහ්මාණං සහභ්‍යතාව ඒ බ්‍රහ්මත් එක්ක සහභ්‍යතාවයට යන මග්ගන් දේශේ උල්ලුම් ප්‍රතිමම් භවං ගෝතම බ්‍රාහ්මණින් පජා මේ බ්‍රාහ්මණ ප්‍රජාව ගොඩ ගන්න කියලා යා ඉල්ලීමක් තුතියත්තන් ගිහි කියන්න පුළුවන් ඒත් තුග බ්‍රාහ්මණ සමේකයි මාර්ගය ඒතෝන බුදා කියන එහෙමනම් හොඳට හුම්කන් දෙන්න තේනේ වාසෙත් සුනාහි සාදුකම් මනසිකාරහි වාසිස්සා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් මේ සූත්‍ර ඔක්කොගම එන අර ආවේ ප්‍රතිපදාව දේශනා කරන මතකද චූල සීල මධ්‍යම සීල මහා සීල ඒවා අවශ්‍යයි ඩිංගෙ දිගරන් එචනාව පිටිපස්සට කරලා අත්බඳින්නම ඕනේ අත්බඳින්න තුපිටින්න පුළුවන් ඒතරේ නොගියත් කමන්න හදිසියක් වුණොත් විස්තරය ගන්න ප්‍රශ්න හොයා ගන්න. පොරවාගෙන නිදාගෙන ඉන්න ඕනේ. එතෙන්දී ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කියන කපි දන්නවා. අපි දැන් කෙටි කරමු. භෝජනයේ මත්ඤ්‍යතාව කෑම ගැන යම් කිසි තේම් දෝන ඩයට් එකම නෙවෙයි ටිකක් දිවට කියලා දෙන්න වෙනවා දිවට කියලා දෙන්න වෙනවා කට්ටුන්දරේ ඊට පස්සේ උත්සාහවත් වීමක් අවශ්‍යයි. ඒ ඒ කෙටි මා කෙටි කරනවා එක අපි වගේන ගත්ත මේ සූත්‍ර 12කදීම මෙතෙන්දි තෙතෙන්දි මෙතෙන්දි ඔන්න හොඳම තැනට අපි එන්නේ. ඊට පස්සේ ආ පංච නීවරණ වලින් හිත අයින් කරගන්න. පංච නීවරණ හිත අයින් කරගත්තාම පස්සේ පංච නීවරණේ පහීනේ අත්තනි සමනුපස්සතු මේ පංච නීවරණ වලින් නැන් වුණා ඉතින් විචිකිච්ඡා නීවරණ කියනකොට මෙතෙන් දෙන්නේ මාර්ගය හරිය කියන තේරුම විතරයි පහමුජ්ජං ජායති ඇදුර දැක්කම ලොකු ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා ඔයත්තන්ට ඒක ඇති වෙන අපට ඒක ඇති වෙනවා ප්‍රමුදිත භාවය Taman ගැනම ආනන්දයක් ඇති නතර වෙන්න නෙවෙයි සොම්නස ප්‍රමුදිතස්ස පීති ජාති ප්‍රමුදබද්ධිත භාවය හවුනහම හිත ආධ්‍යාත්මික උදම් වෙනකොට පීතියක් ඇති පීති මනස කායෝපස්සන්දති කාය සැහැල් වෙන අර්ධරට අඩු වෙනවා පස්සද්ද කායු සුඛං වේදේති ශරීරයේ සැහැල්ලු වෙනකොට ධර්තයෙන් මුණාම සුඛය කියන එක වින්දනය කරන්න පටන් ගන්නවා සුඛිනෝ චිත්තං සමාධි. මේ සුඛී තත්ත්වයට එනකොට සිත කියන එක සමාධියෙtti සමාදා වෙනවා. මගේ වචන කියන සමාදා වෙනවා කියලා වචන හැදුවා. අතින් පස්සේ කිපාච් කරන්න. ලං කරගන්න තමන් තුළට. අන්න එතෙන්දී ධ්‍යාන වලට යන්නේ නැතුව සෝ මෙත්තා සාගතේන චේතසා ඒකන් දිසම් පරිත්වා විහෙරති මෙත්තා සහගත මෛත්‍රී සහගත සිතින් කියන අවියෝ අභ්‍යාපජ්ජෝ අනීගෝ සුඛියත්තානම් පරිහරන්ති කියන්නේ. එයින් අවේර తත්වය අරගෙන යා ලෝකයට හැම පැත්තටම ඒක දිශාවක් මේ ဒုတိ යම් තතියම් තපාචත හැම පැත්තට මේක පතුරුනවා. සබ්බාවන්තං ලෝකං සීලූ ලෝකේ පැති මහද්දත්තේ මිත්‍යාසාගතන චේතසා විපුලේන මහද්දතේන අපමානේන අවේරේනී විපුල විශාල වෙච්ච මහත්ගත වෙච්ච අප්‍රමාණ වූ අවෛරී වූ අභ්‍යාපද්ද වූ සිතෙන් පතුරලා ඉන්න අය. ඒතකොට එයාගේ හිතට ද්වේෂෙන්නේ නැහැ. ලෝකේ මොන පැත්ත බැලුවත් මොන මහත් දීපේ බැලුවත් දැන් අපි ඉන්න හැටියට බැලුවා. ඊට පස්සේ උදාහරණයක් කියන හරියට හග්ගෙඩියක් පෙන්බහම මේ හග්ගෙඩිය නැගිනිහිරට විතරක් නෙවෙයි යන්නේ උතුරට විතරක් නෙවෙයි බෙදන්නේ නැහැ ඒක දිශාව. උතුර නැගින්ද බටහිරට. හැම පැත්තටම යනවා. ඒ විදියට. එයාගේ ඒවම් භාවිතාය මිත්තාය චේතෝ විමුක්තිය මේ විදිහට පුරුදු කරපු මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ශක්තියේ ඇතුලේ හොඳවත්තන බුදුහාමරන්ගේ යම් පමාන කතං කම්මං ප්‍රමාණ කරපු කොටසක් නැතම් තත්‍රාවිසිත එහෙම කර දෙයක් තියෙනවා නැත්නම් ඉතුරු වෙන්නේ නැහැ. කියන්නේ මේ අහවලාට මෙතෙස්ට ගියේ අනිත්‍යයට මෙච්චෙට ගියේ නෑ කියන කියන්නේ නෑ. ඒ කියන්නේ ඒ බ්‍රහ්ම ගියේ මේ සිත හැමෝටම. මෙයා බ්‍රහ්ම මිනිස්යන් දකින්න දකින්නේ ඔක්කොම එක විදියට. ඒ විදියට. ගුණෙන් දිනුනේ ඇත්තෝ මිසක් රටවල් වශයෙන් බෙදෙන්නේ නැහැ. ගුණ ධර්මෙන් දිනු එක්කන තමයි පේන්නේ. ඒ විදියට. ඒක අර ප්‍රමාණ කත කර්මයක් තියෙනවා නම් ඒකෙන් ඩිංගක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අයම්පිකෝ වාසෙට් බ්‍රහ්මානං සහග්ගිතාය මග්ගෝ මේකත් වාසෙට්ටේ ඒ බ්‍රහ්ම සහග්ගිතාවේට වාර්ගයක් සහම්පති බ්‍රහ්මයා ඉන්න තැනට යන්ට මම මේ තේරෙන වශයෙන් කියන්නේ ඉන්න තැනට යන්ට ඔකත් මාර්ගය මොකද්ද මෙත්තා ඊට පස්සේ කරුණා සාගත මුදිතා සාගත උපේක්ඛා සාගත සිතින් ඒ විදිහට ඒත් එතනත් නෑ අර හග්ගීඩියක් පිම්බුනහම එක පැත්තකට යනවා කියලා වගේ ප්‍රමාණකත නැහැ. හගිරිය කුයි පැත්තට චා හිටලා බලන්න ඕනේ වගේ නා. අපි හිත එක පැත්තකට යනවා කොහොමද? ඒ වෙන්නේම මෙත්තා කරනා මුත උපේක්ඛා නැති හින්දා. එන්ස අපි ගෲප් එකට ආයෙත් යනවා. අපි කොටසකට අපි ක්ලබ් එකකට ආයෙත් ඉන්නේ. ඒකෙන් මෙදෙන්න ඕන හිත. අපි ට්‍රයිබ් එකට බැඳලා ඉන්නේ. ඒ ට්‍රයිබල් අයිඩියා එකෙන් ඒ concept එකෙන් මෙදෙන්න මේනේ. එතකොට අහනවා බුදුහාමෝ ඒවම් සංකින් මඤ්ඤසි වාසිට්ඨේ වාසිට්ඨා මොකද හිතන්නේ මෙහෙම ජීවත් වෙන ඒවම් විහාරේ බික්කු සපරිග්ගහව අපරිග්ගහව එයාට ලෝකයේ පිළිඳ අයිතිවාසිකම් ස්ත්‍රියක් අයිතිවක් කරගෙන පුරුෂෙක් අයිති කරගෙන ගියක් අයිති කරන අපරිග්ගහව නෑ එහෙම අයිතිවාසිකමක් එයාට නෑ සවේර චිත්තෝ අවේර චිත්තෝ ওই தත්ති ওই සුඛයෙන් පස්සේ සමාධියට සමාධියෙන් පස්සේ මහග්ගත සිත් ඇති කරගත්තා. සත්‍ය දන්නවා අපි දන්නවා මහග්ගත සිත් මොනවද? මිත්‍යා කරනා මිත්‍යා උපේක්ඛා තත්ත්වතාවා. ඒකට වෛර සිතනේ. සබ්භ්‍යාපජ්ජ චිත්තෝ අබ්භ්‍යාපජ්ජ චිත්තෝවා. එතකොට වාසෙත් කියන අභ්‍යාපන්න අභ්‍යාපජ්ජ චිත්තෝ බොහෝ ගෝතම. ඒ භෞතික්ෂයේ සිත අභ්‍යාපජ්ජයි. සංකිට චිත්තෝ වා සංකලිත චිත්තෝ වා එයාගේ සිත සංකලිතද අසංකලිතද සංකලිතය භවජොත්මෙන්වා වසවත්ීවා අසවත්ීවා එයා ලෝකයේ වශයෙන් කරගින්නේ ලෝකයට වශයෙන් වෙලානවා එයා වසවත්ී එයා ලෝකයේ වශයෙන් කරගින්නේ එයාතුළු ඉන්ද්‍රිය ලෝකයාගේ தත්ත්වයේ තියෙන එයාගේ වශයෙන් ඉතිකිර වාසිත එහෙමනම් වාසිත අපරිග්ගහෝ බික්ඛු කිසිවක් අයිතිවාසිකමක් නැති භික්ෂුවේ අපරිග්ගහෝ බ්‍රහ්ම භික්ෂුවත් අපරිග්ගහයි බ්‍රහ්මත් අපරිග්ගහයි පරිග්ගහ කියන වචනේ දැනගන්න තුනක් වෙලාට ඉතින් දෙන්නේ මිශ්‍යා මෙතෙන් ඉස්ත්‍යා පුරුෂෙක් Tamanට කියලා අයිති කරගන්නේ ධනයක් අයිති කරගන්නේ ඒවා අවස්ථාවට ලක් කර ගන්නවා නෙවෙයි ඒක මේ බැඳීම කියන එකේ ස්වභාවය තේරුම් ගන්න එක අවශ්‍යයි. අපරිග්ඝහස්ස බික්කුණෝ අපරිග්ඝහයන බික්කුණා බ්‍රහ්මණ සද්දෙන් සංසන්දති සමේති. එතකොට වාසෙට ඒ කිසිදායිතු වාසිකමක් ලෝකේ නොකියන ඒ හත්තා ඒ බ්‍රහ්මයාත් එක්ක සසඳෙනවා නේද? සමානත්වයට එනවා නේද? ඒවම් භෝගෝ එහෙම භාග්‍යවත් සාදු වාසෙත් සෝවත වාසෙත් අපරිග්‍රහෝ බිකු කායස බෙදා පරමර්ණ ඒ භික්ෂුවේ ඒ මෙත්තා කරනා මුතෝ පික්කවල තියෙන භික්ෂුවේ ශරීරේ නැතුණාට පස්සේ අපරිග්‍රහස බ්‍රහ්මෝ සහ පිටුගු වයිසිතී තනමින් සම්විදෙත් එයා ඒ බ්‍රහ්ම ලෝකයේදී මේ බ්‍රහ්මයත් එක්ක සහගතාවයට යනවා කියන එක සිද්ධ වෙන කාරණා. මතක තියෙන්න ඕනේ. ඒකට වෙන ආගමක මනේ විතරක් නෙවෙයි. භික්ෂුවක් වුණත් මිත්‍යා කරනා මිත්‍යා උපේක්ඛාව වඩලා තියෙනවා නම් එයා බ්‍රහ්ම තත්ත්වයට යන්නේ. මෙතන තියෙන රූපාවචර තත්ත්වයට රූපාවචර ඥාන මෙන්නේ ඒකට මිත්‍යා කරනා මිත්‍යා උපේක්ඛා. හැබැයි නීවරණ අයින් වෙච්ච එක. මම හිතන්න ඕන කාරණා. නැත්තම් අර මේ විලිච්ච ගගේ පීනනවා වගේ වැඩක්ද දන්නේ කරන්නේ කියලා හිතෙන්න ඕන. අපි හිතන්න අප ගැනම හිතෙන්න ඕනේ හැබැයි අප ගැනම හිතෙන්න ඕනේ ඊට පස්සේ බුදුහාර අවේර චිත්ත ගැන ඒ විශ්ව අවේර චිත්තද වෛර චිත්තද අවේර චිත්ත සබ්භ්‍යාපද්‍යද අභ්‍යාපද්‍ය අභ්‍යාපද්‍යයි අභාග්‍යවත්මෙන් අසංකලිත චිත්තෝ බික්කු ද අසංකලිතද අසංකලිත එහෙමනම් ඉතිකිර වාසිත එහෙමනම් වාසිත අවේර චිත්තෝ බික්කු විශ්ව අවේර චිත්තයි Abedi jitu Brahma, Brahma abedi cintai, Abia apa jitu cintai, Bikku dicua Abia cintai, Abia apa jitu cintai, Abia apa cintu Brahma, Brahma Abia apa cintai, Taman Terdagan, Taman Kinamatah, Tian, Hasan Kirjitu, Bikku Bikku ini Al, Hasan Kirjitu, Taman Kinamatah, Hasan Kirjitu, Brahma, Wasawati, Bikku, Wasawati, Brahma. එහෙමනම් අපිනකෝ අසවත්තිච්ච බික්කුණ වස්සවත්තිනා බ්‍රහ්මන සද්දෙන් සංසන්දේති සමේත. වසවත්ති ගුණෙන් යුක්ත බ්‍රහ්ම වසවත්ති ගුණෙන් යුක්ත බ්‍රහ්ම වික්ෂත් සසඳෙනවා නේද? ඒක එහෙමයි. එහෙමනම් තත්ත්වයේ වාසිත. ඒක එහෙමමයි වාසිත. ඒ වසවත්ති බික්ඛු ඒ තමන්ගේ ඉන්ද්‍රියන් තමන්ගේ වශයෙන් ගත ඒ බික්ෂුව. කායස්ස බෙහෙදා එයා ඉදික්ෂයේ ශරීර අතර වෙච්ච වෙලාවට පරමරණ මරණය කියන සිදුවීමෙන් පස්සේ වසවත්තිස්ස බ්‍රහ්මණෝ තමන්ගේ ලෝකයේ තමන්ගේ වසඟයට ගත්ත බ්‍රහ්ම සමග සාභ්‍යූපගෝ භවිෂ්‍යති තානමේතා විජ්ජති ඒ බ්‍රහ්ම සහභිතාවට විශ්ව යනවා කියන එකයි කාරණේ එතනම අපි ඒක හොඳට මතකයේ තියෙනවා භික්ෂු භාවය ඒකටත් යන්න පුළුවන් අර බුදුහාම සාරිපුත්තන් වහන්සේ ධනංජානි ඇත්තට එතනින් නතර කරන්න කිව්වා. ඒතර බුදුහාම ඇහුවයි එතනින් එහාට යා අමරණලා වටිනේ. ඇයි එතනින් එහාට මාර්ගය ජීවිතේ නැත්තේ කියනකොට සාරිපුත්තන් වහන්සේ කියේ බ්‍රහ්මන ඒ බ්‍රහ්ම තත්ත්වයට එක්කමයි මනස සංසන්දනය කළ තිබුණේ ඒක එතනින් නතර කියේ. තොත් එතෙන්ට දක්වා සාරිපුත්තන් වහන්සේ අරන් ගියා. ඒ මාර්ගයන් අපට ඇහිරිලත් නැහැ. අපිට සත්‍යතාවයේ පොසිබිලිටි එක තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික අභිමාණයෙන් පස්සට යන්න එපා. ඒක තියාගන්න ඕන. ඒකට වාසෙත් භාරද්වාජ දෙන්නම භාග්‍යතුන් වහන්සේ කියන අභික්ඛන්තම් භෝගෝතුම. ඉහත් හරිම හොඳයි භාග්‍යතුන් වහන්සේ. හරිම මනාපයි දේශනේ. අර කතාව කියනවා යටි කුරු කරපු දෙයක්. නිකන් මොනින් අතට හරවලා තිබිච්ච කල උඩු පැත්තට හැරියෝවා. වහලා තිබිලා කරලා වෙන්නවා වගේ. පාර වැරදිච්ච කෙනෙකුට පාර කියලා දුන්නා වගේ. කරුවලේ අතපත ගාපු කෙනෙකුට පහනක් පත්තු කරලා දුන්නා වගේ. වහන්සයක් විවේ විශේෂ ක්‍රම විවිධ ක්‍රම වලින් මේ ක්‍රමලි අපිට ධර්ම දේශනා කරනවා. හිතේම යම් භවං ගෝතමන් සන්නංගතා අපි මේ අපි භාග්‍යවතුන් වහන්සේ අපේ ආධ්‍යාත්මික ගුරුයා කියලා හිතලා වහන්සේ සරණ යනවා. ධම්මන්ත ධර්මයේ පිටත් අපි කරගන්න පිටු සංගාන්ති සත්‍යාබෝධි මාර්ගයට ආපු ආර්ය විශ්ව පරපුරත් අපි සරණීට අපි යනවා. උපාසකේ නෝ භවං ගෝතමෝ ධාරිතු වහන්සේට ලම් වෙච්ච උපාසකත්වයෙන් අපි පිළිගන්න. අධ්‍යතාගේ අදපතන් පවුණු පීතේ සරණගති. දිවි හැතිතා මැරෙනතුරු අවසන් හුස්මනතුරු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සාමිගියතු සලකින්දි තේරිච්ච සූත්‍ර තුන් ධාතුන් වන සිලක්කන්දේ අවසාන සූත්‍ර තෝම හොඳයි අනිත් තැන්වලදී කතා කරේ චූල සීල මධ්‍යම සීල මහා සීල ඉන්ද්‍ර සංවර ප්‍රෝජිනේ මාත්‍යන්‍යතා ඊළඟ පස්සේ නීවරණ ප්‍රහාණයෙන් පස්සේ ධානය වලට එන එක ඊට පස්සේ තථාගතයන් වහන්සේ ත්‍රිවිද්‍යාව කියලා කිව්වේ උන්වහන්සේ විශාල උනන්දුවක් ඇති කරගත්තේ ත්‍රිවේදයේ වෙනුවට ත්‍රිවිද්‍යාව කියන එක හඳුන්වා දෙන්න. ඉතින් සර්ව උන්වහන්සේ බුද්ධෝ කියලා කිය ඇතිසම් නැමෙක තේරුම් ගත්තා. ඉතින් උන්වහන්සේ මෙතෙන්දී නීවරණ වලින් පස්සේ මිත්තා කරුණා මුත උපේක්ඛා විල බ්‍රහ්ම සහභ්‍යතාවට දෙන්නට යන මාර්ගය කියලා පේජි සූත්‍රයත් සමතයි වන්දනීය වූ මහණීය තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා සම්මා සම්බුදු සරණයි දැන් කාල වේලාව අවසන් නිසා අපි අවසන් කරමු සාකච්ඡා කරන කල්යාණ මිත්‍රන් මිත්‍රයන් හැද නිසා මාර්ගය අප වෙනුවෙන් විවරයි මාර්ගයට කැමැත්තක් ඇති කරගන්න ඕන ඒ කැමැත්ත අත්‍යවශ්‍යයි ඒ මාර්ග උමනාව ඒකෙන් තමයි තෙන්ට එන්න පුළුවන් වෙන්නේ. ඒක අපි නම් කතා කරන්නටත් එක්කමයි මේ කියන්නේ. ඒකින්ද අපි මේ මාර්ගයේදී හිත දෙට උනන්දුවක් ඇති කරගන්න. අපි මනාපේ මාර්ගයට පෙළඹිලා තියෙන්නේ. ඒ මාර්ගයේ ඇලෙන්ට අවශ්‍යයි කැලීමේ ඇලීම අත්‍යවශ්‍ය අංගයක්. හැබැයි ඒ මාර්ගයත් එක්කින්තුමනාව කොටසක් විතරයි. ඇලෙන්න ඕන මාර්ගයෙන් ඕන කියලා හිතන එකේ කොටසක් විතරයි. ඒක තව ටිකක් ඇතුල් කරගන්න ඕන. ඒ මාර්ගේ ඉන්න ඕනකම නිසාම නෙවෙයි ඉන්නේ ඒකෙන් මට ගැළපෙන හොඳම මාර්ගය කුමක්ද කියන එක තේරුම් ගන්න. මේක මොන මාර්ගයට යොද්ද මත මේක තේරුම් ගන්න පුළුවන් ඉන්නේ පංච උපාදානස්කන්ධය. ඒ නිසා අපි අහලා තියෙනවා කෑම කෑවහම බඩ පිරෙනවා කියලා නමුත් ඒ ඇහිල්ලෙන් විතරක් නෙවෙයි අපිට කන්දත් වෙලා කාලා බලන්නත් වුණා තියෙනවා. ඒ පස්සේ කෑම ආයෙත් ඒක කන්න යන්න මේ කෑමෙදි බඩ පිරෙනවා කියලා දන්නවා. නිසා සීලකන්ද වර්ගයේම සූත්‍රවල සාකච්ඡා කරේ ඒක ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ඒක අපැත්තට කෘතඥතා පූර්වක වෙන්න ඕන. දෙවියන්ට පින් දෙන්න ඕන මාර්ගයට අවතීර්ණ වෙන්න ඕන. Tamanට තියෙන්න ඕන කොන්ෆිඩන්ස් එකක්. එක් සත්‍යතාවයේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. කෘතඥතාවය අත්‍යවශ්‍යයි. කෘතඥතාව අත්‍යවශ්‍යයි. ඉතින් හැම දිනකටම පින් කල්යාණ මිත්‍ර වුණාට තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. මේ දිවියේ මේ සිරුර දරා ස්පෝෂණය කළ ඇද සංසාර ගමනින් සුවපත් වේවා. අපේ සිත්වල තවදුරටත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරායේවා. උදාහරගත පෙතුන් නැති මිත්‍යන් මිතුරියන් පමණක්ම සම්හිමි වේවා. සුපිගාමීම වේවා. අපේ ශේ සඳහා अप्रमाणलोकसत्यात् निरामिषवमेहि अक्षरकनुसन्धात् परमशान्तसुखे निर्वाणावोदेवाय अधिष्ठान करूं प्रार्थना करूं सम्मा सम्बुद्ध शरणाय बुद्ध शरण साधु साधु साधु साधु साधु साधु साधु साधु